ඉතින් මේ ඉස්සරහින් තියාගත්ත මේ pāli පාඨය සඳහන් වෙන්නේ සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරන ලද ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකාය කියන පොතේ දසක නිපාතේ මේ සූත්‍ර දසක නිපාතේ තියෙන සූත්‍ර කාරණා 10ක් කල්පනා ඉදිරිපත් කරන නිසා ඒක ඒ දසක නිපාතේ අර්ථය සංග්‍රහ වෙලා තියෙනවා මේකට නාම කරලා තියෙන්නේ අවිජ්ජා සූත්‍රය කියලා සංගීතකාරක ස්වාමින් වහන්සේලා නම් කළ තියෙන අවිජ්ජා සූත්‍රය කියලා. ඒකට හේතුව මේ සූත්‍ර ආරම්භයේදී සර්වචනාංශයේ බොහොම පුලුල් දාර්ශනික ප්‍රකාශනයක් ඉදිරිපත් වෙනවා පුබ්බ බික්ක පුබ්බා බික්ක වේකෝටින්න පඤ්ඤායති අවිජ්ජාය හිතෝ පරං නා අවිජ්ජා නාහෝසි කියලා මානි මගේ මේ සර්වඥතා ඥාණයට වත් මේ අවිද්‍යාව නැත්තම් මේ මෝහේ නැත්තම් මේ මුලාව කියන එකේ ආරම්භක කෙලවර පේන්නේ නැහැ කියලා. මේ මුලාව, මේ අවිද්‍යාව, මේ මෝහය අසවල් දවසට ඉස්සලා තිබුණේ නැහැ. අසවල් දවසේ පටන් ගත්තේ කියලා කියන්න පුළුවන් කමක් ඒ සාරුවච්චන් වහන්සේගේ සාරුඤ්‍යතා ඥාණයටවත් එල්ල වෙන්නේ නැහැ. අපිච්ච ඉදප්පච්චේතා අවිජ්ජා කියලා කියනවා. එසේ නමුත් මේ අවිද්‍යාව, මේ මෝහය, මේ මුලාව හේතු වලින් හටගත් දෙයක්, නිසා හටගත් දෙයක්. පටිච්ච සමුප්පන්න දෙයක්. ඉතින් මේක මේ සූත්‍රය අපි පසුගිය දවස් 10 ඒ කියන්නේ පෙබරවාරි මාසේ 10 ඉඳලා 20 තිබුණු දවසේ මේ සූත්‍රෙම අපි ඉදිරිපත් කරගත්තා දවස් 10ක වැඩමුළුවකට. එතනදී ඒ සූත්‍රයේ මුල් අර්ධය අපි සාකච්ඡා කළා. ඒකෙදී සාකච්ඡා කරපු කොටස් දැන් අද මේ ඉස්ලාම් බණ අහන අයට අවබෝධයේ පිණිස සංග්‍රහ කරලා දැක්වුවොත් පිටු කරලා දැක්වුවොත් කෙටි අර්ථය දැක්වුවොත් සරුවච්චන් වහන්සේ මේ විදියට මේ අවිද්‍යාවේ එහෙම නැත්නම් මේ මෝහයේ මේ මුලාවේ මේ මෝඩකමේ මුල කෙලවර පේන්නේ නැහැ කියලා කරන ප්‍රකාශය බොහොමත්ම පුළුල් ප්‍රකාශයක් ඒකට හේතුව මෙතන දැන් මේ වහලයට රැස්සලා ඉන්නේ සම්ප්‍රදාන කූල බෞද්ධයෝ. එහෙම නැත්නම් මේ තේරවාද ක්‍රමය ඉස්සරහින් තියාගත්ත ඒකමතික පිරිසක්. නමුත් අපි දන්නවා ලෝකයේ විවිධ ආගම් අතර ඒ දෙවි කෙනෙක් නොදහන නැත්නම් මූල නිර්මාපකෙක් නොඅදහන එකම ආගම හෝ දර්ශනය හෝ මොකක් හරි කියන්න උලයි බුද්ධ ආගම තමයි. අනික් සෑම කෙනකම මූල හේතුවක් පෙන්වනවා. ඒ මූල හේතුව සමහර විටක ਸਰබලධාරි දෙවියන් දේවත්වයට ආරූඪ කරනවා නැත්නම් බ්‍රහ්මත්වයට ආරූඪ කරනවා. ඒකලිවරලා එතනින් පටන් ගන්නවා. දැන් මෙතෙන් සරුවත් යනසේ පැහැදිලිවම දේවත්වයෙන් සලකන්නේ මිනිස්සුયો සලකන මෝඩකම තමයි. අපි මේ සියලු මැවීම් කරලා තියෙන්නේ අපිට මේ සියලු දේ හම්බෙලා තියෙන්නේ අපේ මෝඩකම නිසා තමයි. අපේ අවිද්‍යාව නිසා තමයි. අපේ නොදැනුවත්කම නිසා තමයි. නමුත් ඒකේ මුල් කෙලවර නෑ කියන එක මේ මෝඩ පිරිස කල්පනා කරලා හොයන්න යන්න එපා. කොහොමඩක්වත් හම්බ වෙන්නේ නෑ. සරුවචනාංශයේ සර්වඥතාඥානෙ ලැබුවට පස්සේවත්. එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරාට පස්සේවත් මේ මුල් කෙලවර හොයන්න යන්න එපා. පේන්නේ නෑ කියලා කියනවා. එතකොට මේකෙන් නිෂේධන දෙකක් කරනවා. එකක් තමයි මුලට මුල් වෙච්චි පරමාත්මයක් නැත ඒ වෙනුවට ਸਰවඥාංශ පෙන්වනනම් පෙන්වන්නේ මේ සියල්ලට හේතුව අවිද්‍යාව කියලා. ඒ අවිද්‍යාවෙත් මුල හොයන්න එපයි කියලා කියනවා. ඒ හොයන්න ඔයගොල්ලෝ තියා මටත් බෑ කියලා කියනවා. ඉතින් ඒක නිසා බෞද්ධ වෙන අපට ඒ මුල හැවීම අත්‍යවශ්‍ය කාරණාවක් නෙවෙයි. ඒක දැනගත්තේ නැහැ කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් එතකොට නැස්චාත්‍යක්ට පෙන්වන්නේ මේක කරන්න බෑ ඕනේ නැහැ කියලා. මොකද ਸਰවඥාන්සේ අපිච්ච ඉදප්පච්චේතා අවිජ්ජා කියලා ප්‍රකාශ කරනවා. කෙසේ නමුත් මහණෙනි මේ අවිද්‍යාව නිසා හටගත් දෙයක්. හේතුඵල ධර්මයක්. නැත්නම් යමක් නිසා හටගත් දෙයක්. ඒ විදිය කොනක් පාදා ගන්නවා. අවිද්‍යාව මේ විදිහේ පූර්ව කෙලවර තේරෙන්නේ නැති වුණාට කවදා පටන් ගත්තත් දන්නේ නැහැ. අවල් දවසින් මිරිස්සලා තිබුණේ අවල් දවසේ පටන් ගත්තා කියන එක වචනෙම කියන සරුවචනාංශේ ඉර ඇඳලා පෙන්වන්න බැරි ධර්මතාවයක්. කෙසේ නමුත් ඒක හටගෙන තියෙන්නේ අහේතුකෝ නෙවෙයි සහේතුකෝයි. ඒකට කියනවා නිසා හට ගැනීම කියලා. කුමක් නිසාද හටගත්තේ කියන සරුවචනාංශේ ඉබේම ප්‍රශ්නාවක්. අවිජ්ජා අවිද්‍යාවත් ඒකට අදාළ හේතුව ආහාරය සහ ප්‍රත්‍ය ඇතුව හැටගෙන තියෙනවා. ඉන්නේ ඉංගිය දීලා අපි පසුගිය දවස් 10 දී සාකච්ඡා කරේ කෝච බික්කවේ ආහාරෝ අවිජ්ජාය. මහණෙනි මේ නිසා හට ගන්නා වූ නැත්නම් හේතුවක් නිසා ආහාරයක් නිසා හට ගන්නා වූ මේ අවිද්‍යාවට ආහාරය මොකද්ද හේතුව මොකද්ද කියලා. පංච නීවරණන්තිස වචනීය. නීවරණ ධර්ම පහ තමයි මේ අවිද්‍යාව කියන කෙලවරක් නොදෙනෙන මුල් කෙලවර නොදකින මේ ප්‍රවාහයේ මුලට හේතු මේ නීවරණ කියලා මතක් කරනවා. එතකොට අපිට මුල් කෙරවලක් අවිද්‍යාව නැතිකුණාට අපට යම් ප්‍රමාණයකින් මේ ගත කරන බෞද්ධ ජීවිතය තුළ අවි නීවරණ කියන්නේ මොකද්ද කියන එක හැඟීමක් තියෙනවා අපිට බලාපොරොත්තුවක් යන්න ඉතින් නීවරණ පිළිබඳව කියනෝනම් කියන්න තියෙන්නේ මේ බෞද්ධ ජීවිතයක් ගත්තාම අපි සීලය කියන ශික්ෂාවෙන් නැත්නම් සීල කියන ශාසනයෙන් නැත්නම් සීල කියන මාර්ගාංග වලින් මේ වීතික්‍රමණය වෙනවයි කියන බරපතල අකුසල් ටිකක් කායික වශයෙන් සහ වාචික වශයෙන් උල්ලංඝනය වෙන අකුසල් උල්ලංඝනය වීම සඳහා හික්මීමට අපි කියන සීල ශික්ෂා. ඉතින් සීල ශික්ෂාව කෙලිම වැඩ කරන්නේ වීතික්‍රමණය කියන අපේ පාරිභාෂිත ශබ්ද මාලාවේ සඳහන් කරන බරපතල කෙලෙස් එක්ක වැඩ කරන එක. ඒක ඉක්මවුවට පස්සේ දැන් මේ පිටිස සිල් ගන්න බණ අහන්න ඉස්සලා ආජීවට්ටමක සීලේ පිහිටියා. දැන් භාවනා කරන්න ඇත්තෝ උපෝසතට්ටාංග සීලේ හිටියා. <clears throat> අපේ පොඩි ආම්දුරුරු සමහරලාට සාමනීර දස්ස සීලේ හිටනවා. උපසම්පදා වුණාට කෝටිය සංවර සීල කියලා මේ සීල වගයක් අපි සඳහන් කරනවා මේකෙන් කරන්නේ මේ කාය වචන දෙක ඉක්මවන නැත්නම් කාය වචන දෙකෙන් උල්ලංඝනය වෙන සිල්පද වැරදි ක්‍රියා කායික වාචික දුසන් නොකර සිටීම. මෙන්න මේකට ගියාට පස්සේ යම් කිසි කෙනෙක් තවත් අභිවෘද්ධිය සලකනවා නම් ඉසිරියට යන්න හදනවා නම් ඒ කෙනාට මේ සීලය නැති හිතට ඇති හිතට ඒ කියන්නේ පූජනීය මධ්‍යස්ථානට ඇවිල්ලා සීතු ඇඳගෙන බාපණයක් දාගෙන බොමණක් මුල වැලි තලාවක වාඩි වෙලා ඉන්නවයි කියලා කියමු. සීල්ගත දවසක නැත්තම් මේ වගේ දස දවස් භාවනා කරනකොට ඒත් හිතට පැන නගින කෙලස් જાතියක් තියෙනවා. ඒවට කියනවා පරිඋත්ථාන කෙලස් කියලා. සීලයේ සිල්පද කැඩෙනකොට ආහු වෙනවා. දෙන්න දෙවන්නේක් සම්බන්ධයි. ඒක ආචාර ධර්මයක්. පරිඋත්ථාන කෙලස් කියන මේ නීවරණ ටික Tamange හිතේ පැන නැංගට ඒක වසංගන ජීවත් වෙන්න පුළුවන් ෂටකපටකම් අප ළඟ තියෙනවා. ඒ නිසා නීවරණ ධර්ම කෙනෙකුට නොපෙනෙන්න පුළුවන්. නමුත් ඒ නීවරණ ඇති හිත ඇති කෙනා බෞසුතෙක් නම් හොඳටම දන්නවා. මං දැන් පෙලෙන්නේ ආසාවෙන් කියලා. නැත්තම් මං දැන් පෙලෙන්නේ තරහවෙන් කියලා. නැත්තම් මට දැන් තියෙන්නේ නිදිමත කියලා දානවා. එහෙම නැත්තම් මගේ හිත දෙගිඩි හිතක්. මගේ හිත කැළඹිච්ච හිතක් කියලා මේ නීවරණ ධර්ම හඳුන්වනවා. මෙන්න මේ ටික තමයි සරුවචනාංශයේ සාමාන්‍ය ත්‍රිපිටකයේ පවුරු ගාලා බැලුවොත් අකුසලයේ වශයෙන් පෙන්ලා දෙනවා. අකුසල රාශීති වික්කවේ වදමානෝ නීවරණේ සම්මා වදමානෝ වදෙයි. නීවරණ ධර්ම ටික තමයි ඒ වීතිකම කෙලෙස් අර සීලෙන් රැකගත්ත සෑයෙන සිල් පිරිසක් අපිට දක ගන්න පුළුවන්. නමුත් මේ නීවරණ යටපත් කරගත්ත අකුසල් මෙල්ල කරගත්ත ඇත්තෝ ඊටාත්ම දුර්ලභයි. ඒ නමුත් මේ බෞද්ධ භාවය පිළිබඳව මතක් කරනවා නම් සාරුවච්චනංශ ලෝකේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා නිවර්ණ යටපත් කරපු ඉර්ෂින්නාසලා හිටියා තුන් කල් දක්නා. ධානලාභීන් හිටියා. ඊයත යම් ප්‍රමාණයකට මේ නිවර්ණත් එක්ක වැඩ කළා තිබුණා. ඉතින් සාරුවච්චනංශ අතරම බොහෝසත් කාලේ මේවා පිළිබඳව සෑහෙන අවබෝධයක් ලැබුවා බව ඉතින් අපි දන්නවා. ඒදා මේ වප්මගුල් උත්සවයේ දවසේ වෙනකොටත් අර පුංචි කුමාරයා වශයෙන්මුත් මේ ධාන වලට සමවැදලා නිවර්ණ තත්ත්ව ඒ ජම්මා ජම්මගතවත් ඇති කරගත්තා. ආලාර කාලා මුද්දකාරාම පුත්ත වගේ ඒවකකට හිටපු හොඳ තපස්වරු හම්බෙලා <clears throat> භාවනාවමුත් ලබා ගත්තා. දැන් ඊට පස්සේ සරුවච්චන් වහන්සේ සර්වඥතාඥාණයෙන් මානවයට දායාද කරපු වටිනාම දේ තමයි මේ වීතික්‍රම කෙලෙස් වලට යටින් තියෙන නීවරණ කෙලෙස් වලටත් යටින් තියෙන අපි අනුසය කෙලෙස් කියලා හඳුන්වන දෙයට පහර දෙන හැටි ඒක ඉස්මතු කරගන්න හැටි ඉස්සල්ලාම තාට මානවයට හිලි කෙරුවා. ඒක තමයි සරුවචනාසිකේ තියෙන විප්ලවීය දායාදේ. ඉතින් මේතන මේ අපි කරගෙන යන විග්‍රහය බලනකොට අපිට කියන්න වෙන්නේ මේ අවිද්‍යාව කියන එක එක විදිහකට එක දෘෂ්ටි කෝණයකින් ওই කියන අනුසය ධර්ම වගේ. කොහෙන් පටන් ගත්තද කියලා අපි දන්නේ අපි යන සංසාරේ පුරාවට අපිත් එක්ක හේවණල්ල වගේ ගියා. නමුත් ඒ දේ ගැන බයක් ඇති කරගෙන සරුවචනාංශ වශයෙන් අපට දීපු දායාදේ නම් මේ අනුසය කෙලෙස අයින් කිරීමයි කියලා යම් කිසි කෙනෙක් එළඹ පෙළඹ වාසය කරනවා නම් ඒක නට කෙලින්ම අනුසය කෙලෙස අතින් අල්ලලා අයින් කරන්න බෑ. ඊට ඉස්සර වෙලා අනුසය කෙලෙස වලට <clears throat> අතෝරක් නැතු ආහාර සපේන පසුබිම සපේන මේ නීවරණ දැනගන්න ඕනේ නීවරණ බල බිඳින්න ඕනේ නීවරණ මෙල්ල කරගන්න ඕනේ ආම්බම් කරගන්න ඕනේ නමුත් මේ මේ අද මේ දාන ජීව පිරිසට වඩා මේ භාවනා කරන්න ඇත්තෝ දන්නවා පැල් බැඳගෙන භාවනා කරා. මොන જાති කෙරුවත් මේ නීවරණ ටික බිම දා ගන්නවා මේචල් කර ගන්නවා අම්බම් කර ගන්නවා කියන්නේ කොයි හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි. කොටිම ඔය දැන් අපි 2500 බුද්ධ ජයන්තියෙන් පස්සේ අවුරුදු 50ක් පැනලා ගත කරනවා. ඊට ඉස්සෙල්ලා එහෙමනම් මේ ගෙවල් දොරවල් වලින් අමුදරුවට අගෙන මිනිස්සේ භාවනා කරයි තියා ධානය ලබයි තියා හිතන්නවත් බෑ කියන අදහසක තිබේ. නොතව පහුගිය 40 අවුරුදු වල සෑහෙන දුරට හැකි සංඥාවක් මතුවලා අද කවුරු කවුරුත් ටික ටික භාවනා කරනවා. එදාට වැඩි නීවරණ පිළිබඳව අභියෝග කරන පිට වැඩි අද නමුත් කරන ඇත්තෝ ධනෙක කොච්චර දුෂ්කරද කියලා. නීවරණයක් අටපත් කරගත්තත් රබර් බෝලයක් වතුර බාල්දියක තියන ඔබාගෙන ඉන්නා වගේ තමයි. අත අතාරපු ගමන් අරක බුක් ගාලා එළියට එනවා. ඒ වගේ තමයි නීවරණ ධර්ම නැවත මතුවෙනවා. ඒ නිසා කෙනෙකුට නැගෙයි ප්‍රශ්නයක් මේ නීවරණ ධර්ම නැති කරන්න දඟලන කෙනා නීවරණට ආහාර නොදෙන්න දඟලන කෙනා නීවරණට හේතු සම්පාදනය නොකරන්න උත්සාහ කරන කෙනා ඒකේ ආහාරය දැනගත්තොත් හොඳයි. ඉන්සා සර්වචනාංශේ මුල් කොටසේදී අහනවා කෝච බික්කවේ ආහාරෝ පංච නීවරණස්ස. නීවරණ ධර්මයන්ට ආහාර. එතකොට සර්වචනාංශේ උත්තර දෙන්නේ තීනි දුච්චරිතා. ත්‍රිවිධ දුෂ්චරිතයන් නිසායි අපිට මේ අතෝරක් නැතුව හිතට මේ කාමච්ඡන්ද ව්‍යාපාද ආදී මේ නීවරණ ධර්ම පහර දෙන්නේ. ඒ නිසා කෙනෙකුට නීවරණ පිළිබඳව තන්නිකර වශීභාවයක් අරගන්න බැරි නම් ඒක පිළිබඳව අධිකාරී ශක්තියක් විධායක ශක්තියක් ගන්න බැරි නම් පස්සට ගියොත් ඒ කෙනාට කාය දුස්චර්ච වචී දුස්චර්ච මනෝ දුස්චර්ච කියන ධර්ම පිළිබඳව වග වෙන්න පුළුවන්. මම මත්තට හරි මම මේ සුචරිතවත් වෙනවා දුස්චරිත අඩු කරන්න උත්සාහ කරනවා කිව්වොත් ඒ කරන්න කරන්න <clears throat> ජය ගණ්ඩ ගණ්ඩ නීවරණයන්ගේ බල නමුත් කාය දුස්චරිත වචී දුස්චරිත අපි සීල කියලා ගත්තාම අවිද්‍යා ව්‍යාපාදිතය මේ මිච්ඡාදිට්ඨි කියන මේ මනෝ දුස්චරිත ඇත්තටම කෙනෙකුට අහන්න පුළුවන් මට පුළුවන් මේක පාලනය කරන්න කියලා. ඇත්තට මට තියෙනවා දෙක අධිකාරී ශක්තියක්. මේ කියනවාද කියලා බැලුවොත් ඒක අතෝරක් නැතුව ගලනවා. පෘථග්ජන හිතක් කිව්වොත් නිටතරම තෙමිලා තියෙන්නේ <clears throat> ඒ මේ මනෝ දුස්චරිත. ඉතින් ඒක අයින් කරනවා කියන එක නීවරණ වගේම බරපතල වැඩක්. ඉතින් එවැනි ත්‍රිවිධ දුෂ්චරිතයන්ගෙන් හිත බේරා ගන්නට මොකක්ද කළ යුතු උපක්‍රමය පිළියම නැත්නම් ත්‍රිවිධ දුෂ්චරිත දුර්වල කර ගන්න ආම්බාම් කර ගන්න මේ මේචල් කරන්න මොකද්ද කරන්න ඕනේ කිව්වොත් ඊට ආහාර නොදීදීම තමයි <coughs> මේ සරුවචනාංශය අපිට මේ පෙන්නගෙන යන්නේ එතකොට අහන්න වෙනවා මොනවද ත්‍රිවිධ දුෂ්චරිතයන්ට ආහාර කිය. ඒකට සරුවචනාංශය පෙන්ලා දීලා තියෙන්නේ දුෂ්චරිතයන්ට මේ ඉන්දිය සංවරය නැතිකම දැන් ඉතින් ටික ටික ටික ටික අපි දෝනාවක් දිගේ බහින වගේ ගැඹුරටයි යන්න හදාන. දැන් ත්‍රිවිධ දුස්චරිත කියන එක අපි සීලයට සම්බන්ධ කරලා ගත්තොත් මේ සීලයක් කෙනෙකුට රැක ගන්න බැරි වෙන්නේ <clears throat> ඉන්ද්‍රයන් සංවර නැති නිසා හැඟුම් මුදා හරින්න නිසා. ඇහ කන නාසය දිව කය කියන මේ ඉන්ද්‍රයන්ගේ අසංවර භාවය නිසා. ඉතින් මේ ඉඳුරංගේ අසංවර භාවය නැත්නම් සංවර භාවය පිණිස කරන උත්සාහය බොහොමත්ම ආධ්‍යාත්මික වැඩක්. බොහොමත්ම ආගමානුකූල වැඩක්. ඒක සාමාන්‍යයෙන් සත්පුරුෂයා අසත්පුරුෂයා වෙන් කරන තැන කියලා කියයි. ඒ ඉඳුරන්ට ඇතිවෙන්න ඉඳුරම් පිනවන එක කාමසුකල්ලිකාණ යෝගය පොහසත්කමක් කියලා අපිට ආර්ථික විද්‍යාව උගන්වනවා. දේශපාලනඥයොත් අපිට ඕක ඕක තමයි විකුණන්න හදන දේ. සමාජ විද්‍යාඥයොත් ওই ටික දුන්නාම කියන ඇහැට රූප කනට ශබ්ද දුන්නාන් පස්සේ සුඛිත මුදිත වෙයි කියන පදනම ඉදගෙන තමයි ඔය තුංගොල්ල නටන්නේ. නමුත් බුදුරජාන් වහන්සේ මතක් කරනවා මේ <clears throat> විදිහට ඉඳුරන්ට අවශ්‍ය දේ දීලා කවදාකවත් ඉඳුරන් සංවර වීමක් වෙන්නේත් නැහැ දුච්චරිතයෙන් වෙන්වීමක් වෙන්නේත් නැහැ කියලා. ඒක නිසා පොහොසත්කම කියලා සරුවච්චන් හන්සේ පෙන්වන්නේ ඉන්දිය සංවරය අතින් පොහොසත් මිනිසයා තමයි. ඉතින් ඒක ඇත්තටම ලංකා ඉතිහාසයේ බුද්ධ ආගමේ අවුරුදු 1000කට විතර ඉස්සලා හැලිච්ච පුරුකක් ගැන මම මේ කතා කරන්නේ. ඉස්සර සිංහලයාගේ තිබුණේ අපි සිංහල කුලකාන්තාවන්ට නැත්තම් කුල පුත්‍රයෙකුට තිබුණේ පුළුවන් තරම් ලැජ්ජ බය දෙක. ඉදිරියට පැනලා වැඩ කරන ගතිය නෙවෙයි හැම දෙයකටම ලැජ්ජි කුක්කුච්ච ගතිය. ඇත්තට මේක භික්ෂු ගුණ දෙකක්. හරියට තිබිලා තියෙනවා. ඒක සබකෝල ගතිය ලැජ්ජ ගතිය, බය ගතිය කියලා. දැන් ඒක හිතලා තියෙන්නේ සමාජ විරෝධී ධර්මයක් කියලා ඔක්කොම නිකන් පැනලා දෙන යුගයක් දැන් තියෙන්නේ. ඉතින් ඒ යුගයේ තමයි යෝ දේශපාලනඥයෝ, ආර්ථික විශේෂඥයෝ සහ සමාජ විද්‍යාඥයෝ අපිව බිලිබාණ්ඩ හදාගන්නේ. නමුත් ඉන්දියා සංවරයට යනකොට ඕක පිළිබඳ පැහැදිලි විප්ලවීය සංකල්පයක් ඇති කරගන්න වෙනවා. කොහොමද අපි ඉන්දියා සංවරය තුලින් අපිට අවශ්‍ය කරන ආධ්‍යාත්මික සන්තුප්ත භාවය, සම්පත්‍තිකර භාවය ලබා ගන්න ওই සුඛෝපභෝගී බාහිර වස්තු වලින් විරුද්ධව නන් නෙවෙයි ඒ වගේන් තියා ස්වායක්තව. ඒකට ඉන්දිය සංවරය ඇති කරගන්න සරුවචනන්ත අහනවා මොකද්ද ආහාර වෙන්නේ? ඉන්දිය සංවරයට ආහාර වෙන්නේ සති සම්පජාන. හරිටත් වැඩිය ගැඹුරු. හරිටත් වැඩිය පෞද්ගලිකයි. හරිටත් වැඩිය මම දැන් මෙතන කියන හරියටම චිත්තක්ෂණයට ගලන අතර වෙනවා මේ සති සම්පජාඤ්ඤය කියන එක. ඒක නිසා අපි භාවනා වැඩමුළුවේ ඉන්න කට්ටියගේ පැත්තෙන් මේ ප්‍රශ්නේ දිහා බැලුවොත් මේ මුළු භාවනා වැඩපිළිවෙලම අපි හඳුන්ලා දෙන්න හදන්නේ සති සම්පජඤ්ඤය වඩන වැඩපිළිවෙල. නැත්නම් සතිය වඩන ප්‍රයත්නය. මේ සතිය වඩන ප්‍රයත්නයේ සඳහා අපි සියලු වැඩ බහා තබලා විශාල වූ හෝ වේවා කුඩා වූ හෝ වේවා වස්තුව භෝග පරිවට්ටේ බහා තබලා කුඩා වූ හෝ වේවා මහත් වූ හෝ වේවා ඥාති පරිවට්ටේ බහා තබලා අපි මේ වගේ තැනකට ඇවිල්ලා ඒ කියන්නේ නෑයන්ගේ වස්තුවෙන් අයින් වෙලා බලමුළු තුනකින් පහර දෙනවා අසත්‍යයට සහ අසම්පජඤ්ඤේ. අසත්‍ය අසම්පජඤ්ඤේ තියෙනවනම් ඉන්දිය සංවරයක් ගන්න බෑ. ඒ නිසා සති සම්පජඤ්ඤේ වඩන්ඩ පරියංකයක වාඩි වෙලා ඇහැ කියන ඉන්දිය භාවනාවෙන් කීකරු කරනව වෙනුවට වහලම දාන්න. ඇස් දෙක වහලම දාන්න. එතකොට රූප බැලීම කියන ගතිය අපි తాවකාලිකව පරිේශන මට්ටමේ වහලා දානවා. ඊට පස්සේ ශබ්ද නැහෙන තැනකට යනවා. එහෙම නැත්නම් ශබ්ද නැහෙන වෙලාවකට ඉඳ ගන්නවා. ඉඳිලා කණෙන් වෙන්න තියෙන කංකරච්චල් තියෙන එව්වට හිත නරක වෙන ගතිය හෝ ආසාවල් වෙන ගතිය පුළුවන් තරම් නිකන් භෞතිකවම වහලා දාන්න. නැත්තම් සද්ද නැත් තැනකට යනවා. ගන්ධ රස බලන්න එපයි කියන. මම මේ කතා කරන්නේ පරියන්ක වාඩිලා ඉන්න ඉඳලා. ඊට පස්සේ කය තියෙනවනේ. කය කියලා කියන අපේ මේ ඇඟ ඒ ඇඟෙත් සචේතනිකව මොනවත් වෙන්න දෙන්නේ නැතුව. ඉච්ඡානුක මොකක්වත් නැතුව අනිච්ඡානුක පේශින් මාර්ගයෙන් කය ඔහේ කොණ්ඩ කැවුම් ගෙඩියක් තිබ්බා වගේ මැටි පිටක් තිබ්බා වගේ උඹහක් තිබ්බා වගේ පිරමීඩයක් තිබ්බා වගේ චෛත්‍යයක් තිබ්බා වගේ තියන්න පුළුවන් ඉරියව්වක නතර කරා. ඊටාත්ම පහසු සමබර සහැල්ලු ලිහිච්ච විදිහකට ඇඟ තැම්පත් කරනවා. තැම්පත් කළා යාට එහෙම යණ්ඩායි. හොඳට දැනගන්නවා දැන් මම කරන්න හදන්නේ සතිය පිහිටවන්නයි රූප බලන්න නෙවෙයි සද්ධාහන්න නෙවෙයි ගන්ධ රස පහස ලබන්න නෙවෙයි මේ කයත් තැම්පත් කරලිවල ඒක දිහා මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියලා බලන ගතියකට අපි කියනවා සතිය පිහිටවනවා ඉතින් මේක හරි අමාරුයි ඉඳගෙන ඉන්නකොට බොහොම අමාරුයි මොකද මේ එක දැනක වාඩි වෙලා ඉන්න අමාරුයි එතනින් ගියාම ඒ අරමුණක් ගත්තාම ඉඳගෙන ඉන්න කයෙම තියෙන එක ඊ දුවන අස්සේගේ ඔළුව පිට උඩ ලබු පුහුල් ගෙඩියක් පැණි පුහුල් ගෙඩියක් තියන්න හදනවා වගේ. හිතියා තියෙන්නේ පෙරලෙනවා. ඒක නිසා භාවනා කරන පෙළඹට 99%ක්ම මම හිත තැම්පත් වෙච්චලාක භාවනා කරන්නම් කියලා හිත තැම්පත් වෙන්න ක්‍රම හොය ඇවිදිනවා. ඉතින් කවදාකවත් ඒ හරියන වෙදකමක් නෙමෙයි. කොතනකින් හරි පටන් ගත්තොත් ඉස්සල්ලාම දැනගනි අඩු ගානේ සතිය නෑ කියන එක හරි. අසති කියන එකවත් දැනගනි. ඒකට කිසිම වෙන ක්‍රමයක් නෑ. හැප්පිලා හැප්පිලා තේරුම් කරගන්න එකයි තියෙන්නේ. ඉතින් ඒ වගේ බැරි නම් අපි සක්මන් භාවනා කරනවා. අර වගේ එක තැනක වාඩිලා කන ඇහ කන අරිනව වෙනුවට නැතුව වාගෙන ඉන වෙනුවට ගමනක් නැති ගමනක් කරන එහාට මෙහාට ඇවිදලා ඇවිදලා මේ ඇවිදින එකේ වමයේ වශයෙන් දකුණු වශයෙන් හිත පීටවන්න හදන එකත් අපි ඒකටත් කියනවා සතිය පීඩනය. මේ දෙකෙන්ම තොර සක්මණ පරියන්කෙන් දෙකෙන්ම තොර වෙලාවට අපි කියනවා නිස්සද්ද භාවයෙන් නැවතිල්ලේ අදිෂ්ඨාන පූර්වකව තමන් එක තමන්ගේ හිත පවත්තන්නේ. ඉතින් ඒ සඳහා ප්‍රධානම දේ තමයි නැත්නම් හිත්වදින දේ තමයි දවසක් ඇතුළත මේ භාවනා කරන යෝගාවචරයේ බලන්න ඕනේ තමන්ගෙන් සද්ද කොච්චර බාහිරට පිටත් වෙනවද ඒකට කියන්නේ Tamange නිකුත් වෙන සද්ද වලට ඉතාමත්ම සංවේදීව අහුම්කම් දෙන්න කියලා. ඉතින් එහෙම යෝගාවචරයේ දෙන දෙන එක තුලා කතා කර කර ඉඳී කියලා නම් හිතන්න අමාරුයි. ඒ කට්ටියට එහෙම කතා කරන්න අයිතියක් නැහැ. කතා කිරුවොත් වෙන්න හදන්නේ අර ආසතිය සම්පජඤ්ඤය සමාදන් වෙනවා, ඉන්දිය සංවරය නැති වෙනවා. බලන කෙනෙකුටත් මේ යෝගාවචරයට නැද්ද කියලා හිතා ගන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා සති සම්පජඤ්ඤයට යනකොට අපි හික්මෙනවා, අපි කීකරු කර ගන්නවා. ආනාපාන සතිය වශයෙන් වාඩි වෙලා ඉන්නකොට නම් කයවත් චේතනාපූර්වක වෙනස් කරන්නේ ඔය ඒ ස්වභාවයෙන් වටන ආනාපානෙ බලන. සක්මන් කරනකොට අහවල් දේ අහවල් වෙලාවට කරන්න ඕන කියලා එලවන්නේ නැතුව නිකාං ඇවිදින ගම වම දකුණ බලන. මේ වම මේ දකුණ කියලා පුළුවන් තරම් අර සරල ක්‍රියාවලිය හිත තියන්න උත්සාහ කරනවා. අනික හැම වෙලාවකම නැවතිල්ලේ තමන්ගේ නිකුත් වෙන සද්දවලට නිතරම ඇහුම්කන් දෙමින් ශක්ති ප්‍රමාණයෙන් සතිය පිටවන්න උත්සාහ කරනවා. මෙන්න මේ බල පෙරමුණු තුනකින් අපි මේ සති සම්පජාඤ්ඤය ඇති කරන්න හදනවා. මොකද ඒ ගැන නිකන් විස්තරයක් කියනවනම් මේ සතිය සහ සම්පජාඤ්ඤය කිසියම් කෙනෙකුගේ අධිකාරියක් නැතුව අවබෝධ කරගත්තොත් Tamanට වවා ගන්න පුළුවන්, වඩා ගන්න පුළුවන් මුල්ලු බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ උපදේශ සේරම එකතු කරන තනි පින්ඩණය කරන්න වචන පුළුවන් වචනයක් උනාට ලංකාවේ බුද්ධ ආගමෙන් ඕක තුරන් වෙලා බොහොම කල්. ඔතනයි ගැටේ ලිහන තැන කියලා කියුනේ නෑ. ඒකට ඉතින් විවිධ හේතු තියෙනවා. ඒකට හේතු නෙවෙයි කියන්න තියෙන අ හේතු කියලා. කෙසේ නමුත් පසුගිය අවුරුදු 20 30 40 උනේ 40 උනේ විශේෂයෙන්ම නිසන්වණේ ගැන කතා කරන අපිට ලොකු ආඩම්බරයක් තියෙනවා. නිසන්වණේ පටන් ගත්තෙම ඔන්න හැලිච්ච පුරුක ඇති කරලා දෙන්නයි. නිසා ඉස්සන්නවනේ විවස්ථාවේ පළවෙනියෙන්ම ඉස්සල්ලාම සඳහන් කරලා තියෙන්නේ මේ ජීවිතේම නිවන් දැකීම කියලා. ඉතින් ඒක කරන්න බෑ කවදාකවත් ඔය අනෙකුත් ගුණ ධර්ම සතියෙන් තොරව. නිසා සතිය ඇති කිරීම සඳහා ප්‍රධාන බණ අවුරුදු 45ක්ම කියපු තැනක් මේ නිසන්වනේ කියන්නේ. ඒකටත් ප්‍රධාන වශයෙන් මෙහෙතුනේ ඔය අපේ අපවත්චි නායක ස්වාමීන් වහන්සේ සේරම පැත්තකට දාලා මේක හරියටම ඒක අපේ කටුකුරුන්දි ස්වාමීන් වහන්සේගේ වචනෙන් කියනවා නම් හත්දන්ත කුලයේ ඇතෙක් හොඬේ දික් කළ ඉදි කට්ටක් අහුලන්නා වගේ. ඊ타මත්ම ප්‍රවේශමට අප්‍රමාදයේ සති අහුලගත්තා. අහුලගෙන ඒක බොහොම නිරාම නියතමානීව නිර්හංකාරව පුළුවන් තරම් කියලා දුන්නා. ඒ මොකද එතනින් තමයි ගැටේ පටන් ගන්න ඕ ලිහෙන්නේ. නමුත් මේ සති සම්පජාඤ්ඤය සතිය කියලා කියන්නේ සිහිය සම්පජාඤ්ඤය කියන්නේ නුවණ අපි ඒක සිහි නුවණ කියලා කියනවා සතිය ඇති තැන නුවණ වැඩෙනවා. මේ සිහි නුවණ නැති කෙනෙකුට කවදාකවත් ඉන්ද්‍ර සංවරයක් ගන්න බෑ. ඉන්ද්‍ර සංවරයක් නැති කෙනෙකුට කවදාකවත් ඔය සුචරිතයක් ත්‍රිවිධ සුචරිතයක් ගන්න බෑ. ඉතින් සාමේ සති සම්පජඤ්ඤේ පවා දැන් මේ භාවනා කරන දවස් 10ක් උත්සාහ කරලා ගිහිල්ලත් යමක් නොලැබෙන්න ඉඩ තියෙන ඕනේ තරම්. මොකද ඒක එහෙම සහතිකයක් නෑ අපි මෙච්චර මහන්සි කරාට මෙච්චර වැය කරාට මෙච්චර ආයෝජන කරාට සත් සම්පජඤ්ඤේ මම තීරුම් ගත්ත තීරුම් ගත යුතුයි ඒක දෙන්න පුළුවන් කියලා එහෙම තාම බෙහෙත් පෙත්තක් හොයාගෙන නැහැ. තාම ඉන්ජෙක්ෂන් එකක් හොයාගෙන නැහැ. තාම ඔපරේෂන් එකක් හොයාගෙන නැහැ. සති සම්පජඤ්ඤය දෙන්න. ඒක කරන්න තියෙන එකම ක්‍රමේ වරද්ද වරද්ද කරන එකමයි. ඉතින් මේ සති සම්පජඤ්ඤය මෙච්චරත් කරද්දි මෙච්චරත් අගය කරගෙන දැනගෙන හිටියත් කරනකොට හරියන්නේ නැති වෙන්න හේතුව සරුවචනාංශයේ අර මං කිව්වේ අර පහුගිය දවස් කරපු දවස් 10 භාවනාදී කොටසේදී අපි සාකච්ඡා කරා සරුවචන සඳහන් කරනවා <clears throat> සති සම්පජාඤ්ඤේ නොහිටින්න හේතුව අයෝනිසෝ මනසිකාරය. ඉතින් මේ ත්‍රිවිධ දුච්චරිත සති සම්පජාඤ්ඤේ අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ එදිනදා ජීවිතේ අපිට හම්බෙන වචන ටිකක් නෙවෙයි. අයෝනිසෝ මනසිකාරය කියන්නේ නුවණින් කල්පනා නොකිරීම. නුනුවණින් කල්පනා කිරීම. ඉතින් නුනුවණින් කල්පනා කිරීම අම්මගෙන් අප්පගෙන් අපේ ජාතකයට හම්බෙලා තියෙනවා. પરම්පරාවෙම ගෙනත් තියෙනවා කැට පිටි. අපිට සිද්ධ වෙන්නේ මේ නුනුවණින් කල්පනා කරන අපේ හිතට නුවණින් කල්පනා කිරීම කියන විකල්පේ විප්ලවීය විකල්පේ මේ ජීවිතේදීවත් අඩු ගන්න මේ දැන් තියෙන විලෝපන මැදදීවත් අපිට දා ගන්න පුළුවන්ද කියන්න ඕනේ. ඒ දාගත්තොත් සති සම්පජඤ්ඤය පිළිබඳ ලොකු අගයක් ආඩම්බරයක් වෙනවා. ඒ නිසා සති සම්පජඤ්ඤය ඇති කරන්න නම් ඒ අයෝනිසෝමනසිකාරය කියලා නුවණින් කල්පනා නොකිරීම වෙනුවට නුවණින් කල්පනා කිරීම ඇති කරගන්න. නුවණින් කල්පනා නොකරන්න හේතුව සරුවචනාංශය අහනවා කියන්නේ අශ්‍රද්ධාව කියලා පෙන්නලා තියෙනවා. ඒක නිසා අපි ওই පැත්තකට දාලා තියෙන සද්ධාවේ ඥානය සද්ධාහත් ගත්තාම අපි බොහෝම නම්බු කරනවානේ ඥානෙට. සද්ධාව මෝඩ උපාසකම්මලාගේ වැඩේ අපි යන්න හදන්නේ ඥාන මාර්ගයෙන් කියලා. නමුත් මෙතෙන් සරුවචනාංශයේ ලිග්ගලක් වාගේ වටිනා තනක් තියලා තියෙනවා. ඇදහිය යුතු වස්තු අදහන්න දන්නවනම් සද්දේය වස්තු අදහන්න දන්නවනම් ඒ කෙනාට විතරයි ඒ යෝනිසෝමනස්කාරය පහළ වෙන්නේ. ඒ නිසා PhD නෙවෙයි ඩබල් PhD නෙවෙයි යුනිවර්සිටි ඇති කරත් සද්ධාව සෝදපාලුවට ලක් වෙලා නැහැ. ඇදහිය යුතු ගතිය නැත්තම් ඒකෙන් වෙන්නේ ඒ මූලධර්ම ටොං ගණන් තිබුණත් අත්දැකීම අවුන්සක්ක් ගන්න හම්බෙන්නේ. ඒක නිසා එතෙන්දී නැවතත් ඒ සද්ධාවේ තියෙන වටිනාකම සරුවච්චන් වහන්සේ කියන නිසා හෝ යෝනිසෝ මනසිකාර්ය වගේ නුවණින් කල්පනා කිරීමට ප්‍රධානම හේතුව ආහාරයේ සද්ධාව බව තේරුම් ගන්න. එතකොට අන්‍යාගම් වල තියෙන සද්ධාව අපේ සද්ධාව මොකද්ද වෙනස? අපි අපේ බුදුහාමුදුරුවොත් අපිට සද්ධාවෙන් තමයි පටන් අරගන්නේ. නමුත් ඒ සද්ධාව මේ ජීවිතය ඇතුළත අඩු ගානේ දවස් 7ක් ඇතුළත ඇත්තදෝ නැත්තදෝ කියලා පරීක්ෂා කරන්න පුළුවන් සද්ධාවක් අපට බුදුහාමුදුරුවෝ දීලා තියෙනවා. මරණින් මත්වත් මරණයට පස්සේ දෙයන්නාසේ තීඳු කරන දෙයක්වත් නෙවෙයි භාවනා කරන කෙනෙකුට විශේෂයෙන්ම සතිය සම්පජාඤ්ඤේ විදර්ශනා භාවනා කරන කෙනාට හොඳටම දැනගන්න පුළුවන් ඊටාම කෙටි කාලෙකින් මේ යොදන කාලය ධානය ශ්‍රමයෙන් වැඩක් වෙනවද කියලා. අන්න වගේ වැඩක් වෙන බවට සාතික දෙන්න පුළුවන් සද්ධාාවක් තමයි මේ විපස්සනාදි කතා කරන්නේ. නිකන් උදු ප්‍රසාද සද්ධාාවක් නෙවෙයි. අමූලික සද්ධාාවක් නෙවෙයි. මේක ඕකප්පන සද්ධාාවක් නැත්නම් අධිකම සද්ධාාවක් බවට පත් වෙන සද්ධාාවක් අවශ්‍යයි. ඉතින් මේ සද්ධාව අපෙන් තොර වෙන්න හේතුව අපි දන්නවා પરම්පරාවෙන් પરම්පරාවට වැඩපිළිවෙල දිහා බලනකොට අපි නවීකරණය වෙන්න වෙන්න තර්කයට එහෙම නැත්නම් අන්වේ ඥානවලට එහෙම නැත්නම් මේ විද්‍යානුකූල විදුහුරු දේවල් වලට යන්න හැදුවට සද්ධාව නිකන් යල්පැන ගිය හන මිටික් කරගන්න හදනවා. නමුත් ඒ දෙයට සද්දා ඒ අසද්ධාව වැඩෙන්න හේතුව අසද්ධම්මස්සවණේ කියලා පෙන්ලා දෙන්න සරුවත්. බොරු බණ ඇහිම නැත්නම් බණ වගේ මොනවද දෙයම ඇහිල්ල ඉතින් සමාල්ලාවට ඒකේ බහුල භාවය නිසා අර තියෙන සද්ධාව මොට වෙනවා. සද්ධාව අමූලික සද්ධාවක් බාටපත් වෙනවා. ඉතින් මේ අසත් ධම්මස්සවණේ ගැන කතා කරනකොට මට මතකයි අපේ ඥානාරාම ස්වාමීන් වහන්සේගේ බණච්චර ප්‍රසිද්ධ නැහැ නමුත් අපි පැවිද්ද වශයෙන් ඇතුළේ හිටපු නිසා අපිට යම් යම් අවස්ථාව ලැබුණා ඒ වහන්න ඒ ස්වාමීන් වහන්සේ ප්‍රශ්න කරනවා වෙසක් බණකදී වෙන්නේ නැති අද තරම් ලංකාවේ බණ කියන යුගයක් රේඩියෝ කැහුවත් බණ ටෙලිවිෂන් එක දැම්මත් උදේලා හැන්දා වෙනකම් බලන. බුදුසන්න පත්‍රේ පෙරලපුවාම මුල සිට අග දක්වාම බලන. ඒ වගේ අනන්ත පත්‍ර තියෙනවා. ඒ වගේම හන්දියක් හන්දියක් ගානේ බලන. එහෙම තියේද්දිත් මේ රටනරක් වෙන තාලේ දිහා බලනකොට මොකද්දෝ පටලවිල්ලක් තියෙන බව නම් පේනවායි කියලා කිව්වා. මෙච්චරත් බනහද්දී ඇයි මේ ධර්ම પરම්පරාව පිරියන පැත්තට ගිහිලා තියෙන්නේ? ඒ නිසා මේ අහන සද්ධර්මයේ සහ අසද්ධර්මයේ කියන මේ දෙකේ පට බේර ගැනීම. ඊටාමත්ම අවශ්‍යයි. ඇත්තට සමානලාට යෝන්සමංස්කාර කියන වචනේමුත් ඒක තේරෙනවා. සති සම්පජාඤ්ඤ කියනකෝ තේරෙනවා. නමුත් මේ පට බේරව ගන්න කියන ලේසි නෑ. එවැනි දෙයක් මේ සද්ධර්මයේ මේ අසද්ධර්ම කියලා තේරුම් ගැනීමට හේතුව තේරුම් නොගැනීමට හේතුව සරුවචනංශයේ තමන් වහන්සේගෙන් ප්‍රශ්න කරලා උත්තරයක් දෙනවා අසප්පුරිස සංසේවණේ. මේ බාලයන් හා ඇසුර මේ ධර්ම પરම්පරාව අවිද්‍යාවෙන් ඉඳලා අසත්පුරුෂ සංසේවනයේ දක්වාම සරුවචනanse පෙන්නලා දෙයිලා පෙන්නලා දෙනවා අපි මේ ඇසුරු කරන්නන් වැරදුනොත් අපි කොච්චර නරතනකටපත් වෙනවද ඒ නිසා මේ සියලු પરම්පරාවට මූල හේතුව අසත්පුරුෂ සංසේ ඒක නිසා අපි අද දුකක් යම් විදිහකට හේතුවක් විඳිනවනම් යම් දුකක් යම් සැපක් වෙන මොකක්වත්ම නිසා නෙවෙයි අපි උපදින දවසේ ඉඳලා අඩු ගන්න මේ වෙනකන් ඇසුරු කරපු යත්තන්ට පින් සිද්ධ වෙන්න තමයි ඔය ටික හම්බෙලා තියෙන්නේ. තැප හෝ දුක. මෝඩකම හෝ ඥානි. සමහර විටක ඉතින් කර්මේ සහ කර්මඵලේ නියාමයේ අනුව පෙර ආත්ම වලින් ගෙනාපෝ ජම්ම ගති මේ රුචි අර්චකම් පෞරුෂත්ව ගති දෙන්න ඇති. ඔතේ කොයි එක හරි අද තියෙන මට්ටමන මල්පල ඉතිරි මල්ලිති අතුපතර වේදී මල් මැවිලා gediy හැදිලා තියෙන්නේ අපි මේ ආශ්‍රය කරන කට්ටිය නිසා. ඉතින් මම මෙච්චර වෙලා මේ විග්‍රහ කරුවේ ගියේ පර මේ අවිජ්ජා සූත්‍රයේ මුල් කොටා. අපි මේ ධම්රිවි පදනම සදා ආරම්භ කරන සංවිධානක නීති ගණ්ඩ හදන්නේ මේ අසත්පුරුෂ සංසේවනයේ වෙනුවට ඒක භයානකම තේරුම් ගන්න සත්පුරුෂ සංසේවනයේ ඉස්සරෙන් තියාගත්තොත් කොහොමද ඒකේ ඉඳලා පියවර 10කින් අවිද්‍යාව අයින් කරලා විඥා විමුක්තියට ලං වෙන හැටි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු එනිසා මම හිතුවා දවසට එක ගානේ ඒ සරුවචනාංශයෙන් පෙන්නන මේ ධර්ම પરම්පරාව හැරගෙන අපි මේකට කොච්චර වග වෙලා තියෙනවද අපිට කොච්චර මේකට ප්‍රස්තාව ලැබිලා තියෙනවද අපි ඒ සඳහා කොච්චරක් මොහොතක් මොහොතක් පාසා ආයෝජනය කරනවද කියන එකයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අද දවසේ ධර්මදේශනා මාතුකා ගත්තොත් සත්පුරුෂ සංසේවනය කියලා කියනවා. ඊපාර ධර්මදේශනාවලිය අවසාන ධර්මයේ දේශනාව තිබුණේ අසත්පුරුෂ සංසේවනයේ ආදීනව. අද අපි කරන්න හදන්නේ සත්පුරුෂ සංසේවනයේ ආනිසංස බලන්න. ඉතින් සරුවච්චන් වහන්සේ මේ බව මේ සත්පුරුෂ සංසේවනයේ තියෙන ආනිසංස මහා බෝසත් කාලයේදී තේරුම් අරගෙන තිබුණ බවක් පේන්න තියෙනවා. ඒක කියනකොට ඒ බුරුම ස්වාමීන් වහන්සලා මතක් කරනවා උන්වහන්සේ මහා බෝසතාන් වහන්සේ නමක් විදිහට පාරමිතා පුරනකොට තමන් යම් කිසි කෙනෙක් එක්ක ඇසුරු කරනකොට ඒ ඇසුරු කරන කෙනා තමන්ගේ ගුරුවරයා අම්මා තාත්තා යාළුවා ගෝලයා බාලයා කවුරු හරි කියමු ඇසුරු කරනකොට ඒ අනික් කෙනා පිළිබඳ තමන්ට සැකයක් පහළ වෙන වෙලාව. එයා උසස් කරලා හරි පහත් කරලා කල්පනා කරන වෙලාවේදී හොඳට සැලකීම් බැලුවල එයාගේ යහ කුමන ගුණයක් නිසාද මං එයාව අවිශ්වාස කරන්නේ? එයාගේ කුමන ගුණයක් නිසාද මං එයාව ගරු කරන්නේ? කුමන ගුණයක් නිසාද මං එයාගේ අගෞරව කරන්නේ කියලා හැම වෙලාවෙදීම සමාජ ආචාර ධර්ම ක්‍රියාත්මක වෙනකොට ඊ타මත්ම සංවේදීව අන්තිම සංවේදීව බල්ලා තිනවා ඒ මිනිස්සයා මාත් එක්ක ඇසුරු කරනකොට මෙන්න මේ මේ සංඥා මට ආවේ එයාගේ මේ වැරදි නිසා නම් මං කවදාරි බුදු වෙනකොට මේ සියලු වැරදි මගෙන් නැති වෙලා තියෙනවා. මම කිව්වොත් දෙසරක් කියන්න වෙන්න බෑ. අද්විච්ච වචනා බුත්තා අමෝහක වචනා ජිනා. බුදුහාමුදුර කිව් කිව්වා. ආන් එතෙන්ට යන්න බලන කොච්චර ගුණ තියෙනවද? මෙන්න මේ විදිහට උන්වහන්සේ මේ ජාතක කතා විතරක් 450 ගණක් අපි ළඟ තියෙනවා 550 ජාතක 540 ගණක් තියෙනවා 550 ජාතක කියලා අපි වඳින පොතේ තියෙන්නේ ඒ සෑම දෙයක්ම සංසාරයේදී බෝධි සම්භාර පුරනකොට සමාජ සංසිද්ධියේදී කිව්වොත් දෙයක් දෙසරයක් සැක නොකරන්න කළොත් යමක් ආය නොවරදින්න හිතුවොත් යමක් කතාකත් ඉෂ්ට නොවන මට්ටමටපත් නොවීමට යම් කෙලේශයක් යම් සංකීර්ණ භාවයක් තියෙනවනම් ඒ සේරම නැති කරන්න උත්සාහ කරනවා ඒ මොකද උන්වහන්සේ දන්නවා මේ ලෝකේ පුරාවට තියෙන්නේ ෂටගති මායාවී ගති කිසි කෙනෙක් කිසි කෙනෙක් ක්‍රියාව වග වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අන්තිමට යැත්තු නරක ඵලබුද්ධි විඳිනවා. ඉතින් මේකට ආදර්ශයක් පිළිටන්න නම් ඉස්සලාම තමන් අදිෂ්ඨානයක් ගන්න ඕන කිසි කෙනෙක් ගත නැති අදිෂ්ඨානය මම ඇතින් තව කාටවත් හානියක් වෙන බයක් ඇති කරන සැකයක් ඇති කරන නින්දාවක් ඇති කරන මොනම දෙයක්වත් වෙන්න බැරි වෙන්න මොනවද කරන්න ඕන. ඒකල උන්වහන්සේ පළවෙනිම සත්පුරුෂයා බවටපත් උනා. නැත්තම් පළවෙනිම කල්යාණ මිත්‍යා බවටපත් උනා. ඒක මේ ඇත්තටම කියනවනම් ඒ පාරමිතා ධර්ම සම්පූර්ණ කිරීමේදී කෙලපැමිණිච්ච මුදුන්පත් වෙච්ච අදිෂ්ඨාන ශක්තිය. නමුත් අදාහ ගන්න බැරි, හිතා ගන්න බැරි මේකයි එකම සත්පුරුෂයෙක්වත් නැති ලෝකෙට බුදුහාමුදුර ඉස්ලාම සත්පුරුෂයෙක් වශයෙන් පහර වෙලා මීට පස්සේ ශාසනය කියන්නේ සත්පුරුෂ සංසේවණිය කියලා. අර අසත්පුරුෂයන්ට උගන්වන්න ගත්ත ප්‍රයත්නය හිතා ගන්නම ප්‍රතික්ෂේප කරද්දී බනිද්දී දොස් කියද්දී බුදුරජාණන් මේක කියන්නේ. ඉතින් ඇත්තටම ඒකේ බරපතලකම තේනවා නිකන් සාමාන්‍යක බලනකොට ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී වගේ කොච්චරක් සරුවචනාංශේ මේ කොණ්ඩඤ්ඤ හාමුදුරන්ගේ පළවෙනි අවබෝධයේදී සතුටු වුණාද කියනවනේ. උන්වහන්සේ කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ නෙවෙයි උදම්මැණිය බුදුහාමුදුරුවෝ උදම්මැණිය අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤ අඩු ගානේ එක මිනිස්සෙක් මේ බුදුහාමුදුරගේ ගැඹුරු ධර්මය අවබෝධ කරගන්න. මෙච්චරයි මේ ශාසනය කියන්නේ සත්පුරුෂ සංසේවන කියලා. ඊටත් වැඩිය භයානක වන සංකීර්ණම හිතා ගන්න බැරි දේ තමයි මේ අවුරුදු 2600ක් ওই ධර්මයේ අද දක්වාම සජීවී පැමිණෙන්න කොච්චර කෙල ගණන් සත්පුරුෂෝ මේකට උර දීලා ඇදී කටයුතු කරන්නේ නැද්ද? මේ බුදුහාමුදුරිතර අංග සම්පූර්ණ සත්පුරුෂෝ නෙවෙයි. නමුත් මේ ශාසනය මෙතෙන්ට ගේන්න මේ ථේරවාද પરම්පරාව කියලා අපි මේ මේ කියන වචනය අපි ළඟට ඇවිල්ලා මෙච්චර මේ ධර්මයේ සජීවීව කහකැල දෙකට කැඩුවගේ පත්කරනද කොච්චර සත්පුරුෂ පෙරහැරක් પરම්පරාවක් දිගට ඇවිල්ලා තියෙනවද කියලා බලනකොට පේනවා මෙතන ප්‍රධාන ආචාර්ය ධර්ම තුනක් තියෙනවා එකක් බුදුහාමුදුර මේක අවබෝධ කරපු එක දෙක තව කෙනෙකුට අවබෝධ කරවපු එක අවබෝධ කරපු එක අවුරුදු 2600ක් ආවයි කියන එක අපිට ඒ නිසා අයිතිවාසිකමක් නැහැ අපිට සත්පුරුෂ සංසේවනයක් නැහැයි කියලා කියන්නේ. දුර්ලභ බව හැබෑව. ඒ නිසා බුදුරජාණන් වහන්සේම ජීවමාන ධර්මාන කාලයේදී මේ මුළු බුද්ධ ශාසනයම සකල මිදං බික්ක සකල මිදං ආනන්ද Brahmacharya යදිදං කල්යාණ මිත්තතා කල්යාණ සේවනතා කියලා තනි වචනයකට දාලා මුළු ශාසනයම ආනන්ද මේ කල්යාණ මිත්‍රතාවයේ තියෙන කියලා. ඒකට හේතුනේ බුදුහාමුදුරුවෝ නෙමෙයි බුදුහාමුදුරන්ට හේතුවක් තිබුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ දවසක් සරුවච්චන් වහන්සේගේ වත් පිළිවෙත් ඉවර කරලා ජේතවනාරාමයේ හිවණැල්ලේ භාවනා කරගෙන ඉනකොට උන්වහන්සේට මේ පටිච්ච සමුප්පාදය පිළිබඳ විශාල ගැඹුරක් තේරුණා. ඇත්තටම ආනන්ද ස්වාමීන් තාම සෝවාන්. ඒ වුණාට ඉතින් අර නිතරම බණ අහනවා කටපාඩම් කරගන්නවා මොකද බුදුහාමුදුරන්ගේ ටේප් රෙකෝඩර් එක වගේ වැඩ කෙරුවේ ආනන්ද හාමුදුරුවනේ. ඒක බණ මල්ලක්. ඒ බණත් එක ගලප ගලප යනකොට එක දවසක මේක හොඳට ණය ක්‍රමයට වැටෙන්න පටන් ගත්තා. වැටුණාට පස්සේ සරුවචනාංශයේ මේ විවේකයෙන් නැගිට වෙලාව ගිහලා පත්කඩේල වැඳලා අනේ ස්වාමීන් වහන්සේ මට මේ පටිච්චසමුප්පාදේ පුදුම විදිහට වැටෙන්න පටන් අරගත්තයි කියලා ඒ ධර්ම ගම්භීරත්වයේ දේශනා කරපුවා වගේම මතක් කරා මට හිතෙනවා ස්වාමීන් වහන්සේ මේ මිනිස්සෙකේ මේ වගේ වෙනසක් ඇති වෙන්න 150ක්ම ඒ ජීවිත පරිවර්තනයේට පුරුෂ ධම්ම සාර්ථී ගුණයට බලපාන්නේ සත්පුරුෂ සංසේවනයයි කිය. උපඩ්ඩ මිදම් භික්කවේ උපඩ්ඩ මිදම් බන්තේ සාසන භ්‍රමචර්යයන් යදිදං කල්යාණ මිත්‍යතා කල්යාණ සේවනතා. මහානි මට ස්වාමීන් වහන්සේ මට පේනවා අපේ මේ සම්පූර්ණ භ්‍රමචර්ය ජීවිතයේ 50%ක්ම කල්යාණ මිත්‍යාතික. ඒකට ආනන්ද ස්වාමීන් පුදුරජාන්සේ වාරණයක් දාලා කියනවා ආනන්ද හෝම නතර කරගන්න. කොහොම කියන්න එපා 100%ක්ම කල්යාණ මිත්‍ය සේවනය කියන එක. ඒක නිසා අවිද්‍යාව ඉඳලා පස්සට ඉරැඳගෙන ඉඳගෙන ඇවිල්ලා සරුවචනංශයෙන් පෙන්වනවා නම් යම් ආකාරයකට අපි අද යම් දුකකටපත් වෙලා තියෙනවා ප්‍රධාන වශයෙන් වෙන මොකක්වත් නිසා නෙවෙයි ඇසුර නිසා. ඒක අනිත් පැත්ත හරවන්න ඕන නම් අපිට දැන් තියෙන්නේ කල්යාණ මිත්‍ර සේවනයේ අපේ ජීවිතේ කරන්න තියෙන ඥාණයෙන් තෝරා බේරා ගත යුතු පළවෙනිම දේ. ඉතින් මේකට මට මතකයි මේක අවධාරණය කිරීම පිණිස ඔය කටුකුරුන්ද අපේ ඥානන්ද සාංශේ දවසක් මතක් කරා අපේ ජීවිතයේ නැත්නම් මනුස්ස ජීවිතයක තියෙන ඊටාම් දුර්ලභම කාරණා සරුවචාන්සේ පෙන්නකොට දුර්ලභෝ බුද්ධප්පාදෝ ලෝකස්මින් කියලා බුදුරජාණන්සේ සඳහන් කරා මුළු විශ්වයටම දුර්ලභම දේ තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. එහෙව් බුදු කෙනෙක් පහළ වෙච්ච ලෝකේ මනුස්සාත්ම භාවයක් ලැබුණා නම් ඊගාට තියෙන දුර්ලභම දේ. මොකද ජීරිසං වෙලා ඒවා අහ බලා ගන්න බැරි තැනක හිටියා නම් ඒකේ වටිනාකමක් නැහැ. මනුෂ්‍යාත්ම භාවය ලැබුවට පස්සෙත් මේ ඇහ කන දිවනාසය කය කියන මේ ඉඳුරන් අංග පුලාවට හිටින එක යම්ම විදියකට අපිට ඇහ නොතිබුණා නම් ඇහෙන් පේන්නේ නැතික වෙනක තිබිච්චාවේ කොච්චර හීනමානකටපත් වෙනවද? යම් ආකාරයක කන නැහැ හි කියනනම් නාසයට ගඳ නොදෙනී දිගට කියනනම් දිවේ අඩුපාඩුවක් තිබ්බනම් කයේ අඩුපාඩුවක් තිබුණනම් අපිට කවදාකවත් මේ වික්‍රම කරන්න හම්බ වෙන්නේ. ඒ නිසා ඒ කොහොම හම්බ වෙනවා කියන එක දුර්ලභ කාරණාවක්. ඒ ඔක්කොම හම්බුනාට පස්සෙත් අපිට සද්ධර්ම ශ්‍රවණයක් හම්බ වෙනවනම් දුර්ලභයි. ඒ වගේම ඒ ලෝකේ පැවිද්ද කියන එක තියෙනවනම් බොහොම දුර්ලභයි. මේ සියල්ලටම වැඩිය සත්පුරුෂ සංසේවනේ දුර්ලභයි. මේකට නිදර්ශනයක් වශයෙන් ඒ කටුකුරුඳ ස්වාමීන් වහන්සේ කිව්වේ හමුදා සෙබලේ මේ ටාගට් ලෑල්ලකට වෙඩි තියන්න ගියාම ඉස්සලාම තුවක්කුව ගත්තට පස්සේ අඩු ගානේ ලෑල්ල දිහාට වෙඩි තියා ගන්නවා කියන එකත් ලොකු දෙයක්. සෑහෙන උණ්ඩ මුණු සංකාණක් ගියාට පස්සේ තමයි අඩු ගානේ ලෑල්ලට වදින්න අර ලොකුම රවුමට වදින්න වෙඩි තියන්න පුරුදු වෙන. කරලා කරලා කවදාරි බුල්සයි එකට තිබ්බයි කියලා කියන්නේ තිත තිබ්බයි කියලා කියන්නේ ඔය ඔක්කොම රවුම් මැද තියෙන තිත තමයි සප්පුරුෂ සංසිරණය. ඒකට තිබ්බ දවසේ යා කෙලපැමිණේ. අන්න ඒ වගේ අපි මේ ගහගෙන ගහගෙන ගහගෙන ගහගෙන ගිහිල්ලා කවදා හෝ අපිට අදාළ අපි සාමාන්‍ය කියන නායකාරයයි කියලා කියනවා. ඒ කල්යාණ මිත්‍ය හම්බෙච්ච දවසේ සියලු Brahmacharya සම්පූර්ණ වෙනවා. ඒ නිසා අපේ එකම අභිලාෂය වෙන්න ඕනේ. එකම ප්‍රාර්ථනාව වෙන්න ඕනේ. මේ කල්යාණ මිත්‍යා දැක්කට පස්සේ අඳුනා ගන්න පුළුවන්කම. ගිපාරකේජිත් මම මතක් කරා දැනට බෝසත්ත්ව පාරමිතා පුරන පුරෝණ බර ගානක් ලංකාවේ බුසල් ගණන් ඉන්නවා. මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න. මගේ ප්‍රශ්නේ තියෙන්නේ කොහොමද උන්ද අඳුනගන්නේ කියලා. මෛත්‍රී බුදුහාමුදුර ආවට පස්සේ මේ කාඩ් එක පෙන්නයි ඉතින් මම මේ ඉච්චක බලන්න මෙන්න මගේ ඇඩ්‍රස් කාඩ් එක ඕන වෙලාවට එන්න මෙන්න සෙල්ෆෝන් නම්බර එක මෙන්න හවුස් නම්බර එක කියලා පෙන්නයි කියලා හිතනවා. එimhe පෙන්නනවනම් මෛත්‍රී බුදුන් නෙවෙන බව මතක තියාගන්න මොකද දැන්ටත් ගාල්ල එක්කනේ පහළ වෙලා ඉන්නවා. මෛත්‍රී බුදුහාර දැක්කට කොහොමද අඳුනන්නේ? අපි හිතනවා ওই 18 රයක් බුදු පිළිම තියේයි, කන සවරක් කනසතර බුදු රස පහිතේයි, කටින් මානෙල් මල් සුවඳ එයි. නමුත් අපේ බුදුහාමරගේ කතා කියනකොට පේනවා ඒ මොකක්වත් නැහැ. ඒව නොතිබුණා නෙවෙයි. නමුත් බුදුහාමර පුළුවන් තරම් උත්සාහ කරේ මිනිස්සෙක් වෙන්නයි. අපේ ගෞතම සරුවච්චන් වහන්සේ සක්විති රජ පැටියෙක් වෙලා නැත්නම් හදදරුවෙක් වෙලා ඊගේ නික්මෙනකොටම කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේගේ මාම ඇවිල්ලා කිව්වා මෙන්න මෙහෙම කෙනෙක් යනවා ගිහිල්ලා උඹ ඒ නමට පැවිදියන් කියලා. ඊට පස්සේ වප්පබද්ධිය මහානාම අස්සජි කියලා පස් දෙනෙක් නමට පැවිදි වෙලා මේ තවුස වට කරගෙන උපස්ථාන කරව බව දුෂ්කර වතේ සඳහන්. දුෂ්කර ක්‍රියා කරන කාලේ මේ පස් දෙනා උදව් කළා. මේ කාලේ මේ ඉන්දියාවේ තිබිලා තියෙනවා මේ අත්කිලමතාන යෝගය කියලා කියන කයට වද දීමෙන් අවධානය ලබන්න පුළුවන් කියන එක මොකද මේ සුඛභෝගීත්වයේ සහ පාරිභෝගිකත්වයට විරුද්ධ අදහසක් තිබිලා තියෙනවා. අන්ත දුක් දීමෙන් ඉතින් මේ සිද්ධාර්ථ කුමාරයෝ අවුරුදු 26ක්ම කෙරුවේ රම්‍ය සුරම්‍ය සුභ කියන මාලිගාවල ඉඳගෙන ඒ මේ රාජකන්‍යාවන්ගෙන් සැප ලැබමින් ලෙඩෙක් මහල්ලෙක් මල කඳක් දක්ින්න නැතුව රජ සැප වින්දා. ඒ නිසා දැනගත්ත මේක නෙවෙයි පාර කියලා. අද ඉන්න කට්ටියට ඒක තාම කරගන්න හම්බුනේ නැහැ. ඒ නිසා තාම ඒ කියන්නේ. නමුත් ඔකට ගිය දවසේ තේරෙයි ඕකෙන් කොදක් කරන්න බෑ කියලා. ඊට පස්සේ ඒකේ තියෙන අනිත් පැත්ත තමයි එළියට බැස්සට පස්සේ හිතාගත්තා අන්තිමටම කයට වද දීලා කරන්න කියලා. ඉතින් ඒකේ ජනප්‍රිය භාවය නිසා මේ පස්වක මහණුන්ම බුද්ධම විජිත උපස්ථාන කර බව ඒක ප්‍රසිද්ධ කාරණාවක්. නමුත් අන්තිමට මධ්‍යම ප්‍රතිපදාවට යන්න ඕනේ කියලා මධ්‍යම ප්‍රමාණයේ ආහාර ගන්නකොටම පස්වක මහණු කලකිරිච්ච බවක් අපේ සංග්‍රහ පොත්වල සඳහන්. ඊට පස්සේ මේ කට්ටිය අතහැරියා. දැන් මෙයා මේ කරගෙන යන වැඩක් නෙවෙයි මිනිහා දැම්ම දහස අතහැරලා දැන් කාලා බිලා ඇඟතර කරගන්න හදනවා. එයාට ඉතින් වතුර තියා කල් දර තියා දින්න ඕන කමක් නැහැ නේ කියලා අතහැරලා ගියා. ඊයේත් පොඩි දුරක් නෙවෙයි. ඔය බුද්ධගාය ශීර්ෂයේ ඉඳලා සාරනාත් යනකම්ම ගියා යන්නේ. ඊට පස්සේ ඒ මාධ්‍ය ප්‍රතිපදාවේ ආශ්චර්යයක් වශයෙන් සරුවචන් වහන්සේ සරුවචිතා ඥානෙ ලැබලා හරි සොයා බැලීමක් කරා කාටද මේ නෛර්යානික සීසත් ධර්මයේ දුන්නාම බාර ගන්න කෙනෙක් ඉන්නේ කියලා. උත්සාහ කරනකොට දැක්කේ ආලාර කාලාම කියන දෙන්න. මොකද මේ දෙන්න අටවෙනි ධානය සහ හත්වෙනි ධානය ලබාගෙන හිටියා පිළිවෙලි. මොකද තවාසනාකට වගේ සුමානකට සහ දවසකට කලින් දෙන්නම අභාව પ્રાપ્ત වෙලා නමුත් අභාව પ્રાપ્ત උනායි කියලා කියන්නේ මහා අමාරු තැනකට වැටුණි. වැටුණේ අරූප බ්‍රහ්ම ලෝකයකට එතෙන්ද බුදු කෙනෙකුට ගිහිලාත් උදව් කරන්න බෑ. ඒක නිසා බුද්ධකාරාම පුත් එක්ක දවසෙන් අවස්ථාව පැනගත්තේ. ඊට ඉස්සර දවසේ රාත්‍රිය නැති වෙලා තියෙනවා. හිටියානම් බුදුරජාණන්සේගේ පළවෙනිම දෙවෙනි තේරුම වෙලා තියෙන්නේ මෙයා. නමුත් මැරිලා ගියාට පස්සේ පොදුනේ අරුව බ්‍රහ්ම ලෝකයක නිසා කන් නැහැ, ඇස් නැහැ. ඒ නිසා බුදු කෙනෙකුටත් උදව් කරන්න බෑ. ඊට පස්සේ කල්පනා වුණේ මේ පස්සක මහණුන් අපේ පස්සෙනි මං හිතන්නේ පොතේ. බුද්ධඝම් පහේ පොතේ සඳහන් කරලා තියෙනවා ඒ ඒ ජවනිකාව සරුවචනාංශේ පස්සක මහණුන් වෙතට පැමිණෙනකොට ඈත ඉඳලා එනකොටම පස්සක මහණු කතිකාවට ඇවිල්ලා තිනවා මෙයා රජපෞල කෙනෙක්. මෙයාට නිතරම දැසි දසුන් ඕනේ. ඔය ඉන්නේ අපි වෙලව්වා දාසකම් කරගන්නයි. අපි ඒකට සම්බොල් නැහැ. අට ඕනේ නම් රජපෞලේ නිසා ආසනයක් හරි ගසගමු. ඉන් එහාට මොනවක් කරන්න යන්න ඕන පය දෝවන්න ඕන කමක් නැහැ පෙර ගමන් යන්න ඕන කමක් නැහැ ආසෙන්ට සුදුරෙදි දාන්න ඕන කමක් නැහැ ඔය එන්නේ අපෙන් වැඩ ගන්නයි කියලා කතිකාවතකට ඉඳලා තියෙනවා ඇත්තටම සරුවචනාංශේ ළඟට එනකොට ඒ අත්තන්ට ඒක පිටින්න බැරි තෙදක් තිබුණා කියන කතාවක් සංග්‍රහ පොත්වල තියෙනවා. නමුත් ආසනයේ සුදුරෙද්දක් දාලා සරුවචනාංශේ වාඩි වුණාට පස්සේ ඒ අත්තන්ට කියලා තියෙනවා පොඩ්ඩක් වාඩි වෙන්න කියලා බණ ටිකක් අහන්න. තුන් සැරයක්ම ප්‍රතික්ෂේප කරා. ආවුසෝවාදෙන් කතා කරලා කිව්වා ඔයයි අපි එකයි. ඔයා මේ සුදු උසහාසනික සුදුරෙද්දක් අඳලා වාඩි වෙලා බණ කියන මොකද්ද තියෙන සුදුසුකම කියලා යාළුවා කියලා තමයි කතා කරේ. සරුවචනසේ නැවතත් කිව්වා මේ බුදු වෙච්ච ගමන් බුදුහාමුදුරුවෝ මේ ශ්‍රාවකෙක් හදා ගන්න උත්සාහ කරනවා. ශ්‍රාවකයෝ පස් දිනාම එක ඉල්ල කිව්වා හ්ම් අපි ඔය කිව්වට බණ අහන්න ලෑස්ති නෑ. ඔයගේ කිසිම විශේෂත්වයක් පේන්නේ නෑ කියලා. පස්සේ බුදුරජාණන් වහන්සේ දැනගත්ත දැන් එන්නේ මෙට්ටයි වෙනවා. කියන දේ අහන්නෙව නෑ. කලයේ පුණින් නමලා තියලා වතුරක් කරනවා වගේ. බුදුරජාණන් ඊට පස්සේ ප්‍රයෝගේ වෙනස් කරලා අහනවා මම ඔයත්වත් එක්ක අවුරුදු 6ක් හිටියා කවදාකවත් මම ආලෝක මාත්‍රාවක්වත් දැක්කයි කියලා කියලා තියෙනවලු. භාවනා කරනකොට ආලෝක සංඥාවක්වත් පහළ වෙනවා දැකලා තියෙනවා. ඒකට ඒ දින මොය පස්තේන මොනේ මොන බලන්ට මේ මනුස්සය කවදාකවත් අඳුර පාන කෙනෙක් නෙවෙයි. කියාපාන කෙනෙක් නෙවෙයි. ඊට පස්සේ බුදුරජාණන් ඇහුවලු ඒ පිරිසකින් ඇයි මම මේ භාවනා කරන කාලේ කිව්වේ නැත්තේ මට මේ ආලෝක පහළ වුණා, සැහැල්ලු පහළ වුණා කියලා මට පහළුනේ නැති හින්දා. ඇයි මන් දැන් කියන්නේ? දැන් කියන්නේ පහළ වෙච්ච නිසා. එතකොට මේ කට්ටිය කීකරු වෙලා තියෙනවා. කීකරු වෙලා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ පළවෙනි දාසෙම සෝවාන් වුණා. දෙවෙනි දාසෙ වප්ප ස්වාමීන් කොණ්ඩා සෝවාන් වුණා. පස්සේ වප්ප ස්වාමීන් වහන්සේ පිරිනම් පාණ්ඩ කිට්ටු වෙලා උන්වහන්සේ තේර ගාතාවක සඳහන් කරනවා. කල්යාණ මිත්‍රයා සත්පුරුෂයා Taman ළඟට ඇවිල්ලා පොඩ්ඩක් වාඩිවෙන් බණ කියන්න කියලා කියනකොට අසත්පුරුෂකම අපේ තියෙන්නේ මනස සත්පුරුෂෙක් විදිහට බාර ගන්න ලෑස්තිත් නැහැ බණ අහන්නෙත් නැහැ. එහෙනම් සත්පුරුෂයා මොකද කරන්නේ? එනිසා වප්පසවාංශ කියනවා පස්සන්තෝ පස්සති පස්සන්තං අපස්සන්තෝ අපස්සති නපස්සන්තෝ නපස්සන්ති පස්සන්තෝ ච නපස්සති මේක බොහොම ප්‍රසිද්ධයි බුරුමේ භාවනා මධ්‍යස්ථානෝ පස්සන්තෝ පස්සති පස්සන්තං. පස්සන්තෝ කියලා කියන්නේ ඇස් දෙක තියෙන මිනිහා. පස්සති දකි පස්සන්තං තවත් ඇසත්තෝ දකි. ඇසත්තා ඇසත්තංව දකි. නපස්සන්තෝ පස්සති. අසොලට ඇස් නැහැ කියලා දකිනවා. අන්ධයා කියලා දකිනවා. මෙයා ඇස් තියෙන කියලා මෙයා ඇන්ද කියලා. නපස්සන්තෝ නපස්සන්ති. ඇස් නැති මනසට පේන්නේ පස්සන්තෝ ච නපස්සති. අසයට ඇස් තියෙනවා කියලාවත් පේන්නේ නැහැ කියලා. බොහොම සරලයි කියන කියමන. නමුත් මේ කල්යාණ මිත්‍රතාවයේ තියෙන වටිනාකම කල්යාණ මිත්‍රය දැකලා කල්යාණ මිත්‍රය හඳුනා ගැනීමේ තියෙන වටිනාකම මේ වප්ප ස්වාමීන් වහන්සේ කියවේ වචනේ සඳහන්. මොකද උන්වහන්සේ ඒ වැරද්ද කරා. සරුවචනාංශේ තමන් ළඟට ඇවිල්ලා පොඩ්ඩක් වාඩි වෙන්න මම මේ මේ ධර්ම ටිකක් කියලා දෙන්න හදනකොට ප්‍රතික්ෂේප කරා ප්‍රතිෂේධනය කරා ඔයා කවුදවත් අපේ වගේ සමා මට්ටමේ යාළුවෙක් කියලා. ඉතින් ඒ නිසා මොනම ක්‍රමයකින්වත් කල්යාණ මිත්‍යා කල්යාණ මිත්‍යා වශයෙන් හඳුනා ගන්නවා කියන එකට ස්ථිර ඍජු තනි සාධකයක් නැහැ. ගොඩාක් පැති වලින් බලලා කීප වතාවක් ගැටිලා තමයි කල්යාණ මිත්‍යා කල්යාණ මිත්‍යා වශයෙන් තේරුම් ගන්න. එදා තමයි හැබෑ වෙනස වෙන්නේ. ඒ නිසා සරුවචනසේ සඳහන් කරලා තියෙනවා මේ සූත්‍රයේදී මහා කන්දක් ගිරිසිකරයක් හොඳට විශාල වරුසාවක් වැටුනොත් ඒ වතුර ඒ ශිඛරයේ තියෙන තැන් තැන් වල පුංචි වලගොඩලි පුරවාගෙන මහා වලවල් සම්පූර්ණ කරන මහා වලවල් වලින් හෙප් වලට ගිහිලා මහා හෙප් වලට ගිහිලා කුණ නදියෙන් ගිහිලා මහා නදිය වලට ගිහිලා මහා නදියෙන් ගලාගෙන ගිහිලා මහා මුහුදට ආහාර වෙන්නා වගේ වහින වැස්සට හම්බ වෙන ඉස්සලාම වතුරෙන් පිරෙන්නේ කල්යාණ මිත්‍රතාවය. කල්යාණ මිත්‍රතාවයේ පිරුණට පස්සේ තමයි සද්ධර්ම ශ්‍රවණයක් හම්බ වෙන්නේ. එතෙක් බණ වගේ මොනවද ඇහෙනවා ඔක කවදාකවත් ඇඟට වදින්නේ නැහැ. ඒ නිසා අපි කල්යාණ මිත්‍යා දැකීම, කල්යාණ මිත්‍යා සහ හඳුනා ගැනීම ජීවිතයේ හැබෑ වෙනස වෙනවා. ඒ නිසා මූල ධර්මානුකූලව කෙනෙකුට හිතා ගන්න වෙනවා ප්‍රශ්නයක් අහන්න වෙනවා කොහොමද කල්යාණ මිත්‍යෙක් අඳුරන්නේ? මේක හරි මේ අහන්න නම් පුළුවන් ප්‍රශ්නේ උත්තර දෙන එකයි අමාරු. මොකද හේතුව ඒ කල්යාණ මිත්‍යයි හමු වෙන කෙනයි දෙන්න අතර මේ sannivedanaya මේ කියන ගනුදෙනුව සිද්ධ වෙන්න කල්යාණ මිත්‍යාගේ ಗುಣ පමණක්ම තිබිලත් බෑ උකහා ගන්න කෙනාගේ ಗುಣ තියෙනවා. උකහා ගන්න එකට අඳුර ගන්න ලෑස්ති වෙන භාජනේ පිරිසුදු වෙලා තියෙන නැත්නම් වැක්කරුවට හරියන්නේ නැහැ. කොච්චර වැස්සත් අපි කලිය ගේ ඇතුලේ නම් තියෙන්නේ වතුර පිරෙන්නේ නැහැ. වැස්ස වෙලාවට ඒක එළිය තියාගත්තොත් විතරක් වස්තුර පිරෙනවා. එහෙනම් අපි කලයක් වගේ දෙයක්වත් තිබ්බට කොච්චර දෝ වෙලා යනවා මොකද කට පුංචි බඩ ලොකුයින්ද. අපි කොරහක් එළිය තිබ්බනම් කට ලොකුයි බඩක් නැති නිසා ඉක්මනට පිරෙනවා. ඒ නිසා අල්ලගන්න වතුර ප්‍රමාණය භාජනයේ හැටියටයි තියෙන්නේ. ඒ නිසා අප්ප ස්වාමීන්ගේ වචන බොහොම වටිනවා. ඒ අනුව <clears throat> කල්යාණ මිත්‍තිගේ ಗುಣ හැදෑරුවාට අපිට හරියටම ওই කියන වචන තේරෙයිද ඒක අල්ලගන්න පුළුවන් වේද කියන ප්‍රශ්නයක් ඇති වෙනවා. හැබැයි ඒ කියන්නේ මේ ಗುಣ කලා දැනගන්න එපා සුතු විඥාන වඩන්න එපයි කියන එක නෙමෙයි. නමුත් ඒකේ ඒක දැනගත්ත පමණින්ම හරියන්නේ නැහැ. මට මතකයි මං ගිය පාරත් බනවලදී මතක් කරා මම පර්ත් වලට ගිය වෙලාවේදී ඕස්ට්‍රේලියාවේ දකුණු පළාතේ 60 ගාණක් හිටියා භාවනාවට. ඒ 140ක් විතර සුදු කට්ටිය හිටියේ. ඉතින් එතනදී එක්කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවා කොහොමද ස්වාමීන් වහන්සේ අසත්පුරුෂය අඳුරගන්නේ කියලා. එහෙම නැත්නම් මෝඩෙක් හඳුරගන්නේ. මම කිව්වා ලොකු කණ්ණාඩියක් ඉස්සරහට යන්නේ කියලා. වර්ධින් නැතුව අල්ලතයි. ඉතින් එහෙම කිව්වහම මිනිස්සු ප්‍රශ්න නහතරනවා මේ ප්‍රශ්නෙන් දමලා ගන්නවා කියලා. නෑ එහෙම නෙවෙයි. මේ දැක්කට හඳුනන්න බෑ සත්පුරුෂයා මෙයා සත්පුරුෂයා මොකද කියන්නේ මම කවදාකවත් අසත්පුරුෂය කියලා මම හිතන්නේ මම හිතන්නේ මේ කොච්චර දෝ උත්සාහ කරන හිටියට වැඩිය හොඳ සත්පුරුෂෙක් වෙන්න කියලා තමයි. නමුත් රහතන් වහන්සේ නමක් ඉදිරිපිට එහෙම නැත්නම් පසේබුදු රජාණන් වහන්සේ නමක් ඉදිරිපිට බුදුහාමුදුරන්ගේ නෛර්යානික නැත්නම් මේ සර්වඥාඥාන ඉස්සරහට ගියාම අපි කන මැදි දීකේ තරම්වත් අපි ළඟ ගුණ නැති බව අපිට තේරෙනවා. ඒ මොකද ඒ කල්යාණ මිත්‍රෙක් ඉස්සරහා ඉන්න නිසා. ඒක නිසා අපි කවදා හෝ කල්යාණ මිත්‍රෙක් ළඟට යන්න, කල්යාණ මිත්‍රෙක් අඳුනන්න, කල්යාණ මිත්‍රට සම්බන්ධ වෙන්න ලාවට හරි. කල්යාණ මිත්‍ර ගුණ ටිකක් තමයි ළඟ තියෙන්න ඕන. අන්න එදාටයි කනෙක්ෂන් එක හරියන්නේ. ඉතින් ඒක මහා මේ ප්‍රහේලිකා ජනක ප්‍රශ්නයක්. අපි කොහොමද මේ කියන අපි බලාපොරොත්තු වෙනා වූ කල්යාණ මිත්‍යාගේ ගුණ අපි ළඟ තියෙයි කියලා බලාපොරොත්තු වෙන අපි කොහොමද ඒක වඩාගන්නේ කියලා. නමුත් සාමාන්‍යයෙන් නිකන් ආප්තෝපදේශ කමට රජෙක් වෙන්න ඕන රජෙක් වගේ හැසිරියන් කියලා. එතකොට තමයි රජෙක් වෙන්නේ. කවදාකවත් නැතුව අයියෝ මට රජ වෙන්න බෑ කියන හැඟීම තියෙන තාක්කල් රජ වෙන්නේ නැහැ. ඒ නිසා අපි කල්යාණ මිත්‍රෙක් වෙන්න නම් නෑ හම්බ වෙන්න නම් අඩු ගානේ මේ ಗುಣ ටික අහලා ඒ වාගේ කල්යාණ මිත්‍රට අවශ්‍ය ගුණානුව හැසිරෙන්න පටන් අරගත්තොත් අපිට ඈත ඉන්න කල්යාණ මිත්‍රයා පෙනේ මේ මනුස්සයා නම් මං වගේ උත්සාහ කරන කෙනෙක් නෙවෙයි ස්වභාවයෙන්ම ಗುಣ තියෙනවායි කියලා දැක ගන්න පුළුවන්. ඒ නමුත් ඒ කැපකිරීම අපි තුල මේ කල්යාණ මිත්‍ර ගුණ ආරූඪ කරගන්න හදන කැපකිරීම නොකර අපිට කවදාකවත් ඒ නිසා කල්යාණ මිත්‍රෙක් අඳුනා ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒ නිසා කල්යාණ මිත්‍යා දැන ගැනීම බැහැගෙන කළ යුතු වැඩක්. සුත්තමේ ඥාණයෙන් විතරක් කරන්න බෑ. චින්තාමේ ඥාණයෙන් විතරක් කරන්න බෑ. ප්‍රත්‍යක්ෂම තියෙනවා. ඒ පැත්තෙන් බලලා අපි කල්යාණ මිත්‍ර ගුණ ටිකක් හදාරුවොත් මම හිතනවා එතකොට අපි වග වෙයි කියලා. මේ අහන දේවල් වලට තේරුම් ගන්න දේවල් වලට වග වෙයි. අන්න එවැනි මෙලෙක් ගතිය ඇති. එවැනි සුවචත්තං විදිහෙන් සරුවත් චාන්සේ සදාන් කරලා තියෙනවා. සත්ත්‍යයි භික්කවේ යංගේ සමන්නාගතෝ මිත්තෝ භජිතබ්බෝ සේවිතබ්බෝ අප්පිච්ච පනෝදමානේනපි කියලා. මහන්නේ මේ ಗುಣ හතක් තියෙනවා. අන්නේ ಗುಣ හත තියෙන මිනිස්සෙක් ඉන්නවනම් භජනය කරන්න, සේවනය කරන්න ගහලා පැනලා බැනලා එල්ලුවුවත් අතාරින්න එපයි කියලා. ඒ යාගෙන් තමයි වැඩ වෙනස සිද්ධ වෙන්නේ කියලා ඒ මුගාක් වෙලාට අද මෑත කාලේ ටිකක් ජනප්‍රියව සම්බන්ධ වෙලා තියෙන ඔය පියෝච ගරු භාවනියෝච වත්තංච වචනක්ඛමෝ ගම්බීරංච කතං කත්තා නොචට්ටානේ නියෝජෙයි කියලා ಗುಣ හතක් අපිට බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙනවා. ඒ ಗುಣ හත තියෙනවනම් යම් කිසි ළඟ කෙනෙක් ළඟ ඇත්තම කියනවා Tamanට වැඩි එයා ළඟ තියෙනවනම් අනේ වෙනි කෙනා ආශ්‍රය කරන්න. එවැනි භජනය කරන්න මේ මනුස්සයා ඵලයන් කියලා කිව්වා. එලෙව්වත් ආශ්‍රය කරන්න. ඉතින් එතකොට මේ කියන ගරු පිය භාවය මේ පිය කියන තමයි පළවෙනි වුණේ. අපි යම් කිසි කෙනෙක්ගේ බලාපොරොත්තු වෙනවා නම් දැන් මම ගිහින කාලේ මට ඕන වෙලා තිබුණා මේ බණ අහලා නෙවෙයි වඳින්න පුළුවන් හාමුදුර කෙනෙක් ඉන්නවද බලන්න. කැත නැතුව වඳින්න පුළුවන් හාමුදුර කෙනෙක්. ඉතින් හාමුදුරචා මොන මිනින් කෝදුවෙන් මන්ලා මනින්නද කියලා මට තේරෙන්නේ නැහැ. මොකද අපි ගිහි කාලේ භාවනා කරුවේ ගිහි භාවනා මධ්‍යස්ථානයේ එකම වැඩේ තමයි හාමුදුරුන්ට විහිළු කරන්නේ. නැත්නම් හාමුදුරුවෝ පහත් කළා කතා කරන්නේ. ඒ මොකද හාමුදුරුවෝ අපි මගේ වචනේ කියන ජාතික මේ විකටයෝ. ජාතික මට්ටමේ රටට විහිළු සපයන්න. බලන බැල්මින් අපි දවස්වල අපි තාන්ටි අපි තද භාවනාකාරයෝ කියලා. ඒක නිසා වෙන්නේ නැති එහෙම අපිට මාන්නක්කාරයක් එන්නේ නැති. කෙසේ නමුත් ඒ Taman බලාපොරොත්තු වෙන්නා වූ ඒ Taman වඳිට පුදන්ට වඳිට පුදන් නැත්තම් පැවිදින බලාපොරොත්තු වෙන්නා වූ ස්වාමීන් වහන්සේ ළඟ ප්‍රිය භාවයක් තියෙන්න ඕනෑ කියලා මේ පදයෙන් අපිට ඇඟෙනවා. ඉතින් ඒ ප්‍රියභාවය තේරුම් ගන්න නම් නැත්තම් මේ ඇඟට වදින්න නම් තමන් බලන්න ඕනේ තමන් ළඟත් ප්‍රියභාවය තියෙනවද කියලා. තමන් ළඟ ප්‍රියභාවය කියන එක දන්නෙත් නැතුව සම්බන්ධෙකුත් නැතුව අපිට කවදාකවත් අනුන්ගේ ප්‍රියභාවයක් ගැන දැක ගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා අපි බලන්නේ දැනට Taman තුල নানা ප්‍රක්‍රම වලින් යම් විදියකට තව කෙනෙක් එක්ක ඇසුරක් පවත්නකොට ඒ මිනිස්යාගේ නොහොදනෝක් අඩු ඇති නොවන යම් ප්‍රසන්න ගතියක් තියෙනවනම් අනේ යම් කිසි කෙනෙක් මටත් වැඩිය මේ ලෝකේ ජීවත් වෙලා මටත් වැඩිය ප්‍රසන්නව ජීවත් වෙනවනම් මිනිස්සුත් එක්ක ඇයියක් හොඳයි ආ පවත්වාගෙන ජීවත් වෙනවනම් අනේ ඒ මිනිස්සයා හතෙන් එකක් ಗುಣසහිතයි මේ මනුස්සයා ඒ ඒ ඒ ප්‍රිය භාවය ඇති කරගන්න මොන ක්‍රමසාවිදි පාවිච්චි කරනවද කියලා ඒ කියන බණ ටික තමයි සද්ධර්මයේ වෙන්නේ. ඒක තේරෙන්නේ මයිලක දැනට තියෙන ප්‍රිය භාවය මත තමයි. ඒ නිසා කල්යාණ මිත්‍ර પરම්පරාව යන්නේ මේ ප්‍රිය භාවයේදී. කිනාට කියන අප්‍රියයි. ඒ ප්‍රිය භාවය ස්ත්‍රියව පුරුෂයන් කෙරේ දක්වන ප්‍රිය භාවය හෝ පුරුෂයෙක් ස්ත්‍රියව කෙරේ දක්වන ප්‍රිය භාව වගේ කාම ප්‍රිය භාවයක් නෙවෙයි මානව දයාව තමයි මෙතන තියෙන්නේ. ඒ මනුස්සයා මේ කල්යාණ මිත්‍ර බෞද්ධයන්ට විතර ප්‍රියයි බෞද්ධයන්ට අප්‍රියයි. කල්යාණ මිත්‍ර මනුස්සයන්ට ප්‍රියයි තිරිසනුන්ට අප්‍රියයි. කල්යාණ මිත්‍ර දෙවියන්ට ප්‍රියයි මනුස්සයන්ට ප්‍රිය. එහෙම නැහැ. කා කෙරෙහි උනත් දේව වේවා බ්‍රහ්ම වේවා මනුස්ස වේවා තිරිසන් වේවා බෞද්ධ වේවා අබෞද්ධ කාටත් ඒ ප්‍රිය භාවයේ සමසේ පවත්වන්න පුළුවන් නම් ඒ කල්යාණ මිත්‍ර ගුණයක්. නමුත් බුද්ධ ජනස මෙතෙන් මේ ප්‍රිය භාවය වෙන විශේෂණ පද පෙන්වන්නේ. පියෝච ප්‍රිය භාවයේදී. එනිසා කල්යහන් මිත්‍ර ළඟට කෙනෙකුට යන්න පුළුවන් ගතියක් තියෙන ඕන වෙලාවක ඕන වෙලාවට කියලා කියන්නේ මේ පාච්චල් කියන කතාවක් නෙවෙයි කෙනෙකුට ළඟා වෙන්න පුළුවන් ගතියක් තියෙන. අපේ සරුවචන් වහන්සේ ළඟට රිලවුත් ගිහිලා තියෙනවා. ඇත්තුත් ගිහිලා තියෙනවා. රජිනුත් ගිහිලා තියෙනවා. ඕන කෙනෙකුට යන්න පුළුවන්. කවදාකවත් නෑ එහෙම මේ මේ තහංචි පැනවිල්ල. සරුවචන්සර ඕනේ නැත්තම් කොයි කෙනෙක්වත් ඕනේ ඒක නිසා ඒ දිහාවට තියෙන මේ ප්‍රිය භාවය බොහොම වටිනවා. හැබැයි මේ ප්‍රිය භාවය උනාට වැඩි වැඩ වුණොත්, වැඩි වුණොත්, සාමාන්‍ය කියන ජනප්‍රිය වුණොත්, ඉතින් අඩු කාලෙන් නැහින්ද වෙනවා. ඒ නිසා ඒකත් සීමා කරගන්න. ඒක හොඳටම දක්ෂ, හොඳටම ගුණවන්ත මිනිස්සේ මනුස්ස වාසයෙන් තොරව ඈත ගිල කලක් උඩ කන්දක් උඩ ගස් බෙනයක් අතේ ජීවත් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔය දඩමේ යන මිනිස්සු දර කරන්න යන මිනිස්සු දැකලා බැලුවනේ මේස කිහිම කෙනෙකුට බාධා කරන අලයක් හරගෙන තම්බගෙන කාගෙන ජීවත් වෙනවා. ඉතින් අර මිනිස්සු ටිකක් ගරු කරන්න පටන් ගත්තලු මොකද කාටවත් බාධා කරන්න තියෙන්නේ. අන්තිමට ගමේ ප්‍රසිද්ධ වෙලා නගරේ ප්‍රසිද්ධ වෙලා අන්තිමට රජුරවන්ට ප්‍රසිද්ධ වෙලා තියෙනවා මංස කාගෙම නම්බු ලබනවා. ඒ නිසා මේවැනි කෙනෙක් මගේ රාජධානියේ ඉන්න නිසා මම යන්න ඕනේ කියලා. පස්සේ ඉතින් රජුරෝ පෙරහැරක් හදාන ඉතින් දඩ බඩ ගාගෙන කන්දේ පුළුවන් තරම් පෙරහැර ගිහලා අන්තිමට උදේ 8 9 විතර වෙනකොට නැගගත්තලු කන්න යනකොට අර මනුස්සයා ඉස්සරහට ඇවිල්ලා මේ නැගිනහිරට මුහුණ දාගෙන අවුව තපිනවා. එතකොට රජ්ජුරෝ ගියාලු නැගිනහිර පැත්තෙන් ගිහිල්ලා ඉතින් බොහොම තේජස්ව ඇති ස්වරූපෙන් කිව්වලු මම තමයි මේ පළාතේ රජ්ජුරුවෝ. මේ මම සන්තෝෂ වෙනවා අපේ රාජධානියේ මේ වගේ ಗುಣධර්ම ඇති කෙනෙක් ඉන්නෙක් ගැන. ඉතින් මම මේ ආවේ මගෙන් ඔබ වගේ කෙනෙකුට කෙරෙන දෙයක් තියෙනවා. ඊට පස්සේ කවලු ඔතනින් පොඩ්ඩක් අයින් වෙන්න අවුව වැටෙන්න කිව්වා. එච්චර තමයි මට කරන්න තියෙන දේ. මම මේ අවුව තපින වෙලාව පොඩ්ඩක් අයින් වෙන්න කිව්වා. ඒ වගේ සමහර වෙලාවට කරන උපක්‍රමයක් තියෙනවා. එහෙම නොකර කරන්න බෑ. නමුත් පොදුවේ ජන ප්‍රිය භාවයේ තියෙනවා. ඊවසේ ගරු පියෝච ගරු භාවනියෝච ගරු භාවය කියලා කියන්නේ සීලවන්ත වෙන්න. මේ ලෝකේ තියෙන වැඩිමාල් ක්‍රමයිනේ එකම දේ සීලවන්තකම. සීලවන්තය තමයි ගරු වෙන්නේ. ඒ නිසා මේ පුද්ගලයා කාටවත් පෙන්නඳ දවල් මිකිල් රැදණිය සීලයක් නෙවෙයි. සීලේක තියෙන හැදිච්ච ගතිය, සීලාචාර ගතිය, සීතල ගතිය ඇතුළෙන්ම අගය කරන ගතියක් එනවා. ඒකත් එnde එnde එnde එnde අදි සීලයක් පාටපත් වෙනවා. ඒ වෙගේම භාවනීය ගතිය කියලා කියන්නේ තමන් යන්න ඉස්සර වෙලා ඒ පුද්ගලයාට වැඳුම් පිදුම් කරන, මෛත්‍රී කරන විශාල පිරිසක් කල්ැතුව වින්දෝ. එයා භාවනීය පුද්ගලයෙක් කියලා කියන්නේ මම නෙමෙයි එයා බඳුරගත්ත පළවෙනිම කෙනා. ඒක ටිකක් අනතුරුදායකයි. මේ වෙනකොටත් ඒ පුද්ගලයා තුල කාගෙත් මෛත්‍රිය ලබා ගන්න, කාගෙත් ගරුසර ලබා ගන්න භාවනීය ගුණේ තියෙනවා. එතකොට මේ ප්‍රයෝච ගරු භාවනියෝච වත්තං. ඒ පුද්ගලයා කිසිම කෙනෙකුට වග වෙන්නේ නැහැ. වස්තුවට වග වෙන්නෙත් නැහැ, නෑදෑයින්ට වග වෙන්නෙත් නැහැ, ආණ්ඩුවට වග වෙන්නෙත් නැහැ. යා ස්වාධීනව තමන්ගේ විවේකී කටයුතු කරාට මේ කල්යාණ මිත්‍රයෙක් බලාපොරොත්තුව එන කෙනෙක් විශේෂයේ පැවතිය යුතු වත්පිළිවෙත් කෙරෙහි තාමත්ම සැලකිලිමත් වෙනවා. ඒ වග වෙලා බැඳිලා කරන කටයුත්තක් නෙවෙයි. එයා දාන ශාසනය කියලා කියන්නේ ඊගාවට එන එක්කනට කරන්න තියෙන උපරිමේ කරලා දෙන. ඒ නිසා වතපිළිවෙතේදී දාසකමකටවත් නෙවෙයි ධර්ම ගෞරවයෙන් යුක්තව ඊගාවට එන પરම්පරාවට බුදුමාකාර වත්පිළිවෙතේ යෙද. මේ වත්පිළිවෙත ලෙදෙන්නේ මොනම හේතුවක් නිසාවත් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නිසා නෙවෙයි. ඒක සම්පූර්ණයෙන්ම පැත්තකට දානවා. පැත්තකට දාලා මං මේ අවුරුදු 2600ක් දැන් කාලේ කතා කරනවා. අවුරුදු 2600ක් පරණ ශාසනයක අනන්ත අප්‍රමාණ සත්පුරුෂ මණ්ඩලයක් විසින් අතින් අතට ගෙනාවු ශාසනයක් මේ පවත්තන්නේ. ධර්මයක් මේ හදාරන්නේ. මේක නිමි પરම්පරාවක් වෙන්න දෙන්න එපා. අපෙන් පස්සේ මේක කාබාසිනිය වෙන්න දෙනවා. සෝදාපාලුවට ලක් වෙන. කවුරු හරි මේකට එළකිරුවට දෙන්න ඕන කියලා එන කෙනයි නොඑන කෙනයි ගරු කරන කෙනා නැති කෙනාට කාටවත් වතසප්පේන ගතිය. කල්යාණ මිත්‍රෙක් හඳුනා ගැනීමේදී ඒක හොඳටම Taman ඒ ගතිය පුරන කෙනාට අනික් කෙනා දකින්නකොට කඳුළු වෙන තරම්. ඇඟේ මයිල් රෝමෝත් ගමන වෙන තරම් මේ මිනිස්සු කොහොමද මෙච්චර මේ ගැම්මක් ඇතුව වැඩ කරන්නේ කියලා. හැබැයි ඒක තේරෙන්නේ අසත්පුරුෂයාට. තමනුත් ඒ වාගේ උරදීලාදී කටයුතු කරපේකනට තේරෙනවා මේ එවැනි කෙනෙක් ඒ වත සම්පූර්ණ කරන්න හැටි. හැබැයි කවදාකවත් ලාභයටවත් සත්කාරයටවත් කීර්තියට ප්‍රසන්නතාව මායින් කළා නෙවෙයි. ඒ විශේෂම දේ තමයි දැක ගන්න පුළුවන් ගතිය ඔය ආර්ථික දේශපාලන සමාජික වැඩ කරන කට්ටියට ඒ ළඟ පේන අරමුණක් තියෙනවා. ඒ අරමුණ වෙනුවෙන් ඒගොල්ලෝ දිවා රාත්‍රී මහන්සි වෙනවා ඕවර් ටයිම් දාගෙන වැඩ කරනවා. ඒ කරන්නේ ඒ කුට්ටිය කඩා ගන්න විතරයි. ඒක ඉතින් කාර්ය කරන තුරු කාගෙත් රැවටිල්ල. මේ කල්යාණ මිත්‍යා කොහොමඩක්වත් මායින් කරන්න බෑ කොහොමද මේ කරන්නේ කියලා. අන්න ඒ ගුණයේදී ඒ කල්යාණ මිත්‍යා මේ වාගේ ලාභයෙන් සත්කාරයෙන් සම්මානයෙන් සිලෝකයෙන් ස්තෝත්‍රයෙන් වත් අපේක්ෂා නොකර කටයුතු කරනකොට බුදුමාකාර නින්දිත මේ මේ තුච්ච තත්ත්වවලටපත් වෙනවා වෙන්න වෙනවා බැනුම් අහන්න බැනුම් අහන්නෙම තමන් උදව් කරපු කණ්ඩායමෙන් තමයි කිට්ටු අන්තයෙන්ම තමයි අනේ මොකද කරන්නේ තියත්තන තේරෙන්නේ නැති නිසා ඒ ඇත්තට Taman දකින කෙලස් පැත්තෙන් බැලලා මේ චරිත මේ සත්පුරුෂයා විවේචනය කරන්න ගියාට සත්පුරුෂයා නෙවෙයි කවදාකවත් එවැනි වචනයක් කින් හිත නරක කරන වචනක්කම තිය ගතිය තියෙනවා එකට එක කියන්න යන්නෙත් නෑ ඒ කෙනාට උත්තර බඳින්න යන්නෙත් නෑ යාගේ යම් කාරණාවක් කියනවා ඒ කාරණාව ඉෂ්ට කරලා දීලා මොන හරි ඉල්ලීමක් කරන දෙනවා මිසක්කා ඒ වචන වලටපත් උත්තර බඳින්න යන්නේ වචනක්කම සරුවචන් වහන්සේ සම්බුද්ධත්වයට පතරත් කතා කරනවා මම කොච්චර ලෝකයේත් එක නොගැටී ඉඳ හිටියත් ලෝකේ කවදාකවත් මෛත් එක ගැටීම නැතර කරන්නේ කියලා. ඒක වෙන්නේ නිකන් අසාධාරණ කියමනක් වගේ. සරුවචන්සේ ගැටෙන්නේ නැත්තම් මොකද ලෝකේ ගැටෙන්නේ කියලා අපිට හිතන්න පුළුවන්. නමුත් සරුවචන්සේ මේ මතක් කරන්නේ අන්න එවැනි වූ පිය වූ ගරු භාවනීය වූ වත්තක් වත් සම්පන්න වූ කල්යාණ මිත්‍රින් පවා කට හැකරකමට එහෙම නැත්නම් ලුණු දෙහි හැපෙන වචන, දෙයියට හැපෙන වචන කතා කරන එක තමයි දුස්සීලියාගේ භාවය. දරුවචනසේ කතා කරන්නේ අහං නාගෝව සංගාමේ චාපාතෝ පටිසංසරං අතිවාක්‍යං තිතික්කිසං දුස්සීලෝයි බහුජ්ජං. මම යුද්ධටවන් ඇතෙකුසේ ඒ දුන්නෙන් විහිදීන ඊතල ඉවසනවා. අතිවාක්‍ය ඉවසනවා මොකද දුස්සීලෝයි බහුජන මේ ලෝකේ ඉන්නා තාක් බොහෝ ජනතාව දුස්සීලයි. ඒගොල්ලෝ හදන එක නෙවෙයි වැඩි තියෙන්නේ මේ කට්ටිය මොනවා කතා කරත් තමන්ගේ ප්‍රිය භාවය හානි කරගන්නෙත් නැහැ. ගරු භාවය හානි කරගන්නෙත් නැහැ. භාවනීය බව හානි කරගන්නෙත් නැහැ. තමන් කරන වත වෙනස් කරන්නෙත් නැහැ. හැම කෙනාම කියන විදිහට අහුම්කන් දෙන ගතියක් තියෙනවා. නමුත් කාටත් මේ වචන ඉවසන සුළු ගතිය. ඉතින් මේක ඔලොමලකමක්වත් මෙට්ටහිකමක්වත් නෙවෙයි. ඒ බුරුම පන්දි ස්වාමීන් වහන්සේ මෙතෙන්ට කංගෙනලා කියනවා එවැනි වචනයක්වත් නොහෙන විදියට නෑහෙන විදියට කටයුතු කරන්න අදිෂ්ඨාන කරගන්න ඕනේ. කවුරුවත් නිකන් කටමැත දොඩන දෙයකට හරි කමන්නේ තමන්ට විවේචනේ ආවනම් ඒකේ තියෙන අඩුපාඩුව වැරද්ද දැනගෙන ඊට පස්සේ එහෙමවත් කටකම සෙයියාවට කියන වචනකින්වත් බැනුම් නාහඬ කටයුතු කරන්නත් අදිෂ්ඨානයක් ගන්න. ඒ කවුරු සන්තෝෂ කරන්න නෙමෙයි. ඒ කල්යාණ මිත්‍රත්වයේ අපිට ආපු ඇත්තෝ අපිට වැඩිය හොඳ නිසා ඒ ඇත්තන් විනුවෙන් කරන වතප් පුරනවා වගේ නැත්නම් ධර්ම ගෞරවේ ඒ වචනක්කම ගතිය පුරුදු කරන්න ඕන. ගම්බීරංච කතං කත්තා. ඒ ඔක්කොම කරද්දී හැම කෙනෙක්ම කියනවා මන්දර මට හරියට මම කන්ට ඇහිලා තියෙනවා. මේ වගේ ගැඹුරු බණ කියන්න එපයි කියලා. ඒව තේරෙන්නේ නැහැ. ඒව කියලා වැඩක් නැහැ. ඒක නිසා මේ ඔය නිකම් දුරංගන කතාවක් කියලා සිද්ධාර්ථ කුමාරය කතා කතාවක් කියන බුදුන් වහන්සේ පස්සේ කියන ඒවා කියන්න එපා. ඒවා ටිකක් ගැඹුරුයි. කුමාරය කතාවේ කතා ටිකක් කියලා ඉල්ලුම සැපෙම නීතිය අනුව කටයුතු කරන්න කියන එක කියන ඇත්තෝ ඉන්නවනේ මේ මිනිස්සු මේ තරහට කියනව නෙවෙයි. නමුත් ඒතියෙදි අමාරුයි හරි කමන්නේ මේ ගැඹුරු ධර්ම කොටාශයක් විස්තර කරලා දෙන්න උත්සාහ කරනකොට নানা ප්‍රකාර මතිමතාන්තර තියෙනවා. ඉතින් එතකොට මට මතක් වුණා දැන් ඔය ඥානාරාම ස්වාමීන් වහන්සේ වගේ අවුරුදු 13 ඉඳි පැවිදි වෙච්ච පොඩි කොල්ල කාලේ පැවිදි වෙලා පුස්කොළ පොත්වල කළු පිරිමැදින්න ගිහිලා තමයි උන්වහන්සේට මේ භාවනා ක්‍රමයක් තියෙනවා කියලා අහුවෙලා තියෙන්නේ. ඊට පස්සේ ලංකාවේ දෙන හැම පුස්කොළ පතක්ම අවුස්සලා ලංකාවේ දැනට විදර්ශනා පරපුර විනාසයි වඳයි කියන එක තේරුම් ගන්න. ඊට පස්සේ ඉස්සල්ලාම ලංකාවට ආපු ඒ බුරුම ස්වාමීන් වහන්සේලා දැක්කට පස්සේ මල ඉරක් පායව හඳක් පායව වගේ ගිහිලා වහාම උකහාගෙන උන්වහන්සේ විදර්ශනා පරපුර පිළිබඳ පොතකුත් කියලා ඊට පස්සේ Taman කරා පැමිණෙන විදේශිකයෙක් වේවා පැවිද්දෙක් වේවා මොනවාක්වත් දන්නේ නැති කැපකාරයෙක් වේවා මේ මිනිස්සුත් එක්ක කතා කරනකොට කොහොම හරි ඒ පුද්ගලයා භාවනාවට වගලා ගන්න. දැන් පටන් ගන්නකොට නම් ඔය නිකන් මොන හරි වල්පල් කතාවක් අර හිමීටක් කරලා මිනිස්සයා යාලු කරගෙන හිමීට හිමීට හිමීට හිමීට ඒ භාවනාවට වගලා ගන්න හැටි හරි පුදුමයි. බේන්න නෑ එහෙම එහෙම එලවන ගතියක් පේන්න නෑ. වචන දෙක තුන යනකොට අනම් මනම් මොකක්වත් නැහැ. ගානට ගෙනියලා දෙකෙන් තුනෙන් ගෙනියනවා. ඒ කියන්නේත් නිකන් papu අත ගාලා සීතල වෙන්න කියන්නේ. කිව්වට මොකද? ගිහිලා මාස ගාණක් යනකම් අරක රව් පිළිරව් දෙන වචනයක් දානවමයි ඔළුවට. ආ පුදුමාකාර ගතියක් තියෙනවා. ඒ පටන් ගන්නකොට අල්ලාප සල්ලාපේදී යම් යම් වචන වගේ කිව්වට කොහොම හරි ගැඹුරගෙන තමයි නැත කරන්නේ. මම මගේ ජීවිතේ මගේ ඇස් දෙක පින් කරලා තිනවා ඒ ස්වාමීන් වහන්සේ දැක්ක බුරුම ගිහිල්ලා වර බුරුම පණ්ඩිත ස්වාමීන් දැක්කා ඒ දෙක මම හිතනවා මම පින් කරලා වැඩි කියලා දෙකෙන් දෙන්නේ දක්වපිට කවවම කවදාකවත් ඉන් එපිට ලාමක කතා නැහැ ලාමක කතාවක් කරන්න උනොත් වහා මේ ස්වාමීන් වහන්සේට හිරියොතක් පහළ වෙනවා ඒක වටින්නේ නැහැ ඒක වටින්නේ නැහැ කියලා නිසා නිතරම කතාව ඒ ගැඹුරකට ඇදගෙන යන තැනක තමයි. ගම්පීරංච කතං කත්තා නොචට්ඨානේ නියෝජේ. කවදාකවත් ඒ වුණාට ඒ තමන් කරා පැමිණෙන ශිෂ්‍ය අතවැසි නරක තැන් වල යොදවන්නේ. ආස්ථානේ යොදවන්නේ. ආනේ ಗುಣ ටික අපි බොහෝම වටිනා ಗುಣ වශයෙන් සාර මණ්ඩේ වශයෙන් මීපැණි වශයෙන් අරගෙන ඒක කරඬුවක දාලා හඳුන් නැත්නම් රත්තරන් දෙක තැම්පත් කළ වැඳගෙන ඉන්න නෙවෙයි මේක මේ මේ වචනේ මෙතෙන් ගන්න තියෙන්නේ මේ කියන ප්‍රිය භාවය කල්යාණ මිත්‍රෙක් බලාපොරොත්තු වෙනා වූ මාතුල කොච්චර තියෙනවා මේ කියන සීලයට ගරු කරන ගතිය සහ සීලයෙන් ගරුත්වය ලබන ගතිය මේ වෙනකොටත් මම ළඟ කොච්චර තියෙනවා. ඒ වගේම මම දැනටමත් භාවනීය தත්වෙට, ඒ කියන්නේ සාදු සම්මත தත්වෙකට කොච්චරපත් වෙලා තියෙනවා. ඒ වගේම මම මේ බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා විසින් ඉරැඳපේ වතපිලිවෙත, දිනචරියාව කොච්චර දුරට ඒ ගෞරවයෙන් ඒක සම්පාදනය කරනවා. ඒ වගේම ඒ දේ කරලා කියා හෝ නොකලා කියා හෝ කවුරු හරි චෝදනාවක් කෙරුවොත් මම මේක ඉවසන ගතිය කොච්චර මට තියෙනවද? මේ රාජකාරී තියෙනවා, ගෙදර දොර වැඩ තියෙනවා, නැත්තම් ප්‍රාරි බහුලයි කියලා තමන්ගේ ජීවිතයේ සීලය අධි සීලයක් කරගන්න වැඩ මම පාවා දීලා තියෙනවා. චිත්ත භාවනා අධි චිත්ත භාවනාවක් කරගන්න වැඩ මම පාවා දීලා තියෙනවා. ප්‍රඥා භාවනා আদি ප්‍රඥා භාවනා කරන වැඩ මම පාවා දීලා තියෙනවා කියලා නිට්ටරෝම සැලකිලිමත් නොනේ ගැඹුරටම මේකට කියන්නේ আদি කුසලයේ සමාදන් වෙනවායි. මෙදී පොඩ්ඩක් විස්තර කරනවා නම් මෙතන කිසි කෙනෙකුට මේ ස්වභාවයේ කාටවත් මම හිතන්නේ චෝදනා කරන්න පුළුවන් කියලා හොඳ නරක දෙක දන්නේ නැහැ. මේ හැම කෙනෙක්ම පුද්ගලික වගකීමක ඉන්නවා හොඳින් නරක වෙන් කරගෙන හොඳ තියාගෙන නරක අයින් කරන්න. නමුත් අපි විශේෂිත ප්‍රශ්නයක් අහුවොත් වඩා හොඳ ඉදිරියේ හොඳ විසි කරන්න කවුද කැමති කියලා. මම හිතන සෑහෙන ගණක් පෙළෙනවා. මේක වඩා හොඳ මේ උඹ නරක විහිකලා ගත්ත හොඳ මේ හොඳයි නරක වඩා හොඳයි දෙක දිනුනට පස්සේ වඩා හොඳේ නාමයෙන් හොඳ විසි කරන්න කතා කරුවොත් මම හිතන සෑහෙන ගාන සීදීන කගන්නේ කියලා. සෑහෙන ගාන හිර වෙනවා බෙල්ලෙම හිර වෙනවා. අන්න මේක තමයි ගම්බීරංච කතං කත්තා කියන අපිට හැම චිත්තක්ෂණයකම මේට වඩා හොඳින් කිරීමේ හැකියාවක් තියෙනවා. අපි ඒකදී අන්දයි, අපි බීරි, අපි ගොළුයි, අපි අසරණයි, අපි මෝඩයි. අපි හැමදාම සම්ප්‍රදායට අර කරපු හොඳ ටික කියලා අඳුරත් පපා ඉන්නව කවදාකවත් ඒ වෙනුවට කළ හැකි වඩා හොඳදී එහෙමනම් අපිට කවදාකවත් අපිට වඩා හොඳ කල්යාණ මිත්‍රෙක් හම්බ වෙන්න බැරි වෙයි. වරන් නැති වෙයි. ඒ නිසා නිතරම කල්පනා කරන්න ඕනේ මේ දේ මේට වඩා හොඳ කිරීමේ ක්‍රමයක් නැද්ද කියලා. සුවච වුණොත් උජු වුණොත් සූජුච වෙන්නේ. ඊට වඩා කළ හැක්කක් තියෙන එකම සතා මේ පරි මේ ජීවිතය ඇතුළම පරිණාමය වෙනස් කළ තියෙන එකම සතා මනුෂයා විතරයි. අනික කිසිම සතෙකුට සාජාසයෙන් ඉඩ දීලා නැහැ වෙනස් කරන්න කියලා. මේක ඇත්තටම බටහිර විද්‍යාවේ නැත්තම් ඔය ස්නායු ශල්‍ය වෛද්‍යවරු පවා පිළි අරගෙන තිබුණා. අවුරුදු 6 පැන්නට පස්සේ මේ මනුස්සයාගේ පෞරුෂ ගති වෙනස් කරන්න බෑ. රුචි අරුචිකම් වෙනස් කරන්න බෑ. ඒවා ස්ථිර ධාර වෙනවා. අවුරුදු 6න් පස්සේ මොලේ වැඩෙනවා කිය. ඒ නිසා ඊට පස්සේ කරන්න පුළුවන් ඉන්නේ පිටින් සායම් ගන්න එක විතරයි කිය. මොකද විපස්සනා බටහිරට ගියාට පස්සේ භාවනාවෙන් ඒක විනාශ කරන්න පුළුවන් බව නිසා 2006 තිබ්බ Man and Life Conference එකේ පොතට ලිව්වේ Train your mind and change your brain කියලා. හිත හදවොත් මොළේ තියෙන ස්නායු පාව වෙනස් කරන්න පුළුවන්. ඒක කරන්න බෑමයි. ඒක දෙයයන් ආසිකේ අවසාන තීන්දුවමයි. ඒක දෙයයන් ආසිකම දෙය කියලා ගහපා දීපු මිනිස්සු දැන් අපට කියනවා පුළුවන් කියලා. අනේ එතනදී මේ ගැඹුරට යන්න අපි ලෑස්ති නැත්තම් ඒක ඉතින් කාගවත් සාපයක්වත් නෙවෙයි. ඒක Tamanගෙම තියෙන හොඳින් වඩා හොඳ තේරුම් ගන්න බැරි ගතිය. ඒක තේරෙන්න පටන් අර ගන්නකොට අපිට ඈත ඉඳලා කිව්ව හැකි අන්න අසවලා නම් කිසිම අවස්ථාවක් පැහැර අරින්නේ හැම අවස්ථාවෙදීම සීලය අධි සීලයක් කරගන්නවා චිත්ත අධි චිත්ත කරනවා ප්‍රඥා අධි ප්‍රඥා භාවනා කරනවා අර දුරතෝව දස්සන්ති කියන ඈතදී දකින්න එක බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා හිමාන්ත පර්වතයෙන් ඈතට යන්න යන්න ශිඛරය පිරිසිදු වෙනවා කියලා. ශිඛරය හොඳට පේන්න පටන් ගන්නවා කියලා. ඒ වගේම රුවන්වැලි සායෙන් ඈතට යන්න යන අනුරාධපුරේ කොහෙට ගියත් කොත පේන්න ගන්නවා. ඒ වගේ Taman තුල මේ ගැඹුර ගම්භීර භාවයට යන්න තියෙන මේ ශාසනේ මේ ජීවිතේ මේ චිත්තක්ෂණේ මේ යන්න ඕන කියන ගැම්ම ආපු ගමන් අන්න ඒකට කටයුතු කරන කල්යාණ මිත්‍ර ඈත තියා දැක ගන්න පුළුවන් ගතියක් වෙනවා. ඒ වගේම කවදාකවත් ඒ සඳහා හම්බෙච්ච අවස්ථාවක් ප්‍රස්තාවක් පුද්ගලයෙක් ධර්මයේ නාමයෙන් හෝ Tamange වශයෙන් හෝ කවදාකවත් අස්ථාන යොදවන්න එපා වැඳලා පැත්තකට වෙන එකයි තියෙන්නේ. මේ නිසා බටහිර ලෝකයාද උද්ධාගම වෙන කතා කතා කරනකොට එක එක ලෙඩසුව කරන්න භාවනා කරන්න ඇත්තෝ ඉන්නේ. වෙදකමකට භාවනා අරගෙන මේක නිකන් මේ ශාසනය වමතින් අල්ලන්න හදන වැඩක්. ඒකට භයානකයි. මේ ශාසනයේ තියෙන හේදකම ලෙඩ නොවීම සඳහා කරන වැඩපිළිවෙලක්. ඒකට මේ වෙදකමත් අවශ්‍යයි ඒකට. නමුත් වෙදකමට වැඩිය හෙදකම හොඳයි කියන එක ශ්‍රේෂ්ඨ පිළිගැනීමක් බුදුහාමුදුරුවෝ. ඒක නිසා මේ සාසනික වැඩ කරනකොට අනු මැනලා අනු නරකට පාවිච්චි කරලා නරකට යොදවුවොත් අපේ අර ඍජු ගමන හරියට බාධා වෙනවා. ඒ නිසා අපි මගදී හම්බෙන කිසිම ලාභයක්, කිසිම පළප්‍රයෝජනයක් අපි ගමන සංකීර්ණ කරගන්න යන නරකයි. ඒක අතිරේක ලාභයක් වශයෙන් සලකලා ගත්ත ඒ මුල් අපි කියනවා මූල කර්මස්ථානෙත් එක්කම යන්න කටයුතු කරන්න. අන්නේ විදිහට කවදා හෝ Taman තුල ඒ කල්යාණ මිත්‍ර ගුණ ටික එකරස් වෙනකොට, ගොනු වෙනකොට Tamanට තේරෙයි අපි මෙතෙක් කල නම් බැන බැන හිටියා මේ ලෝකේ හොඳ කල්යාණ මිත්‍රෝ නැහැ. හොඳ ගුණවතුන් නැහැ. එන්න එන්න පිරිනව කියලා. ඒ පිරිහිලා තියෙන Tamanගේ හිතමයි Taman හැකි සංඥාව ඇති කරගෙන ඒ පිය භාවනීය ගුණ ඇති කරගත්තා නම් මම හිතනවා කියයි කියලා වෙලාවක එම් හරියට එම තේරුම් අරගෙන මේ කල්යාණ මිත්‍ර ගුණ තුලින් සද්ධර්ම ශ්‍රවණිය ආදී ධර්ම පෙළම්පරාව වෙනකොට එවැනි කෙනෙකුට මේ සවැත්නුවර ජේතවනාරාමේ සරුවචනහන්සෙත් එක්ක ඉන්නා වගේ මේ දැන්ුණත් වැටෙන්න පටන් ගන්නවා. මේ ධර්මයේ තියෙන සජීවී ගතියේ මොනම තාලකින්වත් පිළිණු විල්ලක් වෙලා නැහැ. මොනම තාලකින්වත් කල්පෑම යෑමක් යල්පැන යෑමක් සිදු වෙලා නැහැ. යල්පැන යෑමක් වෙලා තියෙනවා නම් කෙලෙස් අදහපු නිසා තමයි. නියම සද්ධර්මයේ යනකොටම ඒ ධර්මයේ තියෙන අකාලික ගතිය එතන එතන තියෙනවා. ඒක ඇත්තටම හැප්පෙන්නේ කල්යන මිත්‍රත් එක්ක හැප්පිලා වැටෙන කල්යන මිත්‍රත් එක්ක ඇසුරු කරනකොට. මොකද එයාත් ඒක ධර්මකයි ජීවත් වෙන්න නිසා. ඒ නිසා අපි ඒ කල්යන මිත්‍ර හඳුනාගෙන කල්යන මිත්‍ර දැකීම අපේ හරියටම ටාගට් එකේ තිත්තට වෙඩි තියනවා වගේ කියලා. කටයුතු කරන්න පටන් අරගත්තොත් අපි එච්චරම අසරණ සමාජික නෙවෙයි ඉන්නේ. අපිට වෙලා තියෙන අර වප්ප සුවාංශ කිව්වාගේ අපේ ඇස් දෙක අන්ධ නිසා ඇස් ඇත්තා දන්නෙත් නැහැ, ඇස් නැත්තා දන්නෙත් නැහැ. ඒ නිසා අපි ඉස්සල්ලාම ඇස් දෙක පාදා ගන්න ඕනේ. පියදාගෙන බලලා එම අසරණ සමාජයක් නෙවෙයි සසරණයි. ඒකේ මේ හංසයා කිරෙන් වතුර වෙන් කර ගන්නවා වගේ හරියට අවශ්‍ය කල්යාණ මිත්‍යා වෙන් කර ගන්න නම් ඊටාත්ම වැදගත් තමයි අසේව නාච බාලාන. මංගල සූත්‍රයේ සරුවචනංශේ පණ්ඩිතානංච සේවනං කියන්නේ ඉස්සල්ලා කිව්වේ අසේවනාච බාලානං. ඉතින් ඒක මම දකින්නේ මේ ශාසනය පිංකම් කරන්න තියෙන එකක් කරලා පටලවා ගන්න එපා. මේක පවු නොකර සිටීමට ගන්න ප්‍රයත්නයක් පමණයි. ඒක ටිකක් සමාල්ලාට මේ නොමග යන සුළු ප්‍රකාශයක් වෙන්න පුළුවන්. නමුත් මේ ශාසනයේ ශාසන වශයෙන් හඳුනාගත් එක නා බලන්නේ මොන කටයුත්ත කරත් සබ්බ පාපස්සා කරනම් කියන එක ඉස්සරහින් තියාගත්තා නම් කුසල සුප සම්පදා දෙවෙනියට සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා අපිට වැදගත්ම වෙන්නේ හොඳට සැලකිල්ලෙන් බලලා Taman තුල තියෙන කෙලෙස් ටික අයින් කරන්න ඒක තමයි ප්‍රධානම පාප මිත්‍රා. ඊට පස්සේ එවැනි කෙලෙස් සහිත දෙවන්නේක් ඉන්නවනම් ඇඟට නොදැනෙන්න. මේ පුද්ගලයා අයින් කෙරුවේ නැත්නම් කල්යාණ මිත්‍රන්ට එන්න ඉඩ නැහැ. ඒ නිසා අපි ලාභයට හොවා සත්කාරයට හොවා මනාපයට හොවා රුචිමනස අරුචිකම් අනුව සත්පුරුෂයන් වුණත් කවන්නේ සත්පුරුෂයන් වුණත් කමන්නේ කල්යාණ මිත්‍යා වුණත් කමන්නේ නැති කෙනක් වෙන කාරණා කියලා කලවෙමේ වැඩ කරන්න පටන් ගත්තොත් කල්යාණ මිත්‍යා අසත්පුරුෂයන්ගේ මේක පිරෙනවා. නිසා ඊටාමත්ම සුළු සීමිත වාතාවරණයක් අපිට තියෙන කාලයක් අපිට තියෙන ප්‍රස්තාවක් අපිට තියෙන අන්නේගෙදී ඒ අසේවනාච බාලාණන් කියන එක තේරුම් අරගෙන අයින් කරගෙන කරගෙන යනකොට යනකොට කල්යාණ මිත්‍යන්ට තියෙන ලොකු ඉඩක් හම්බ වෙනවා මේක ඉස්සලා පටන් ගන්නකොට තමන්ගේ හිතේ තියෙන කෙලෙස් ප්‍රවාහය අයින් වෙන්න අයින් වෙන්න තමයි හිතේ තියෙන ප්‍රබහසරේ මතුවෙන්නේ එතකොට තමයි කල්යාණ මිත්‍රත් එක්ක සම්බන්ධය ඇති වෙන්නේ. ඒක නිසා අද මේ වෙනකොට ඒ භාවනා ශාස්ත්‍රයේ හරිපාරට වැටිච්ච සෑම දිනක් අතරම පුදුමාකාර ජාලයක් වැඩ කරනවා. අපි දන්නේත් නැහැ කොහොමද වෙන්නේ කියලා. ඒ ජාලය භාෂා ප්‍රශ්නයක්, ලිංග ප්‍රශ්නයක්, ආගම් ප්‍රශ්නයක් මොනක්වත් නැතුව ඔක්කොම ඒ සම්බන්ධීකරණයක් පවතිනවා. අන්න ඒ සම්බන්ධීකරණයේ සමාජිකත්වයේ අවශ්‍ය නම් ඒ සඳහා Taman ඒකට වත්පිළිවෙත් පුරාගෙන කටයුතු කරන්න පටන් අරගත්තොත් ඒකේ සාධකම නිතරම තියෙනවා. තාම සම්බන්ධ වෙලා නැත්තම් මතක තියාගන්න තමන්ගේ සුදුසුකම්මදි ඒ තමන්ගේ සීල සමාධි ප්‍රඥාමදි කෙලස් වැඩි. ඉතින් අපි උත්සාහ කරන්න ඕනේ තමන් තුළ තියෙන මේ කෙලස් ප්‍රමාණය අයින් කරලා නිකලස් ධර්ම මතු කර ගන්නවා වගේ සමාජයේ ඉන්න බොහෝ කල්යාණ මේ පාප මිත්‍රයන් තේරුම් අරගෙන ඇඟට නොදැනෙන්න අයින් කරලා කල්යාණ මිත්‍රු ලං කරන්න පටන් අරගත්තොත් සරුවචනාංශික වචනෙන් කියනවනම් සාසන භ්‍රමචාරී ඒකෙන් 100%ක්ම සම්පූර්ණ. ඒ නිසා මේ ධර්ම කොටාසේ නිසා මේ ඒ සඳහා යෙදී පෑදී කටයුතු කරන ඇත්තන්ට ඉදිරි ගමනේදී මේ බාධා ඝර්ෂණ විරහිතව මධ්‍යම ප්‍රතිපදා තෝරාගෙන තමන්ගෙත් තියෙන කල්යාණ ධර්ම මතු කරගෙන ලෝකේ පරිබාහිර ජීවත් වෙන කල්යාණ මිත්‍රව සම්බන්ධ කරගෙන මේ ගත වෙන ශාසනේ තව තවත් බොහෝ දෙනෙකුට හිත වැඩ සලසමින් තමන්ගෙත් වැඩ කටයුතු කරගෙන යන්න කල්යාණ මිත්‍ර ගුණ පහල කරගන්න ශක්තියක් ධෛර්යයක් ඵලයක් ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා සීල දිනාටම සැනසීම උදා වේවා කියලා මම ප්‍රාර්ථනා මම සාමාන්‍යයෙන් කරන්නේ බණ කියලා ඉවරනාට පස්සේ ඒ බණ සම්බන්ධව හෝ එහෙම නැත්නම් මේ තම තමන්ගේ භාවනා ගැන හෝ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අපි සුළු වේලාවක් ගත කරමු කියලා යෝජනා කරන එකටයි. ඉතින් අද ඒකට අවස්ථාවක් වශයෙන් වෙන්නේ නැති ලිඛිත ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි මේක අදාත හැටිවත් අපි ආයෙ කරන්න වෙන්නේ හෙට නෙවෙයි අනිද්දා. ඒ නිසා මට පුළුවන් මේ ප්‍රශ්න දෙක මේ අවස්ථාව හැටියට සාකච්ඡාවට ඉදිරිපත් කරන්න. කෙසේ නමුත් මම ඉල්ලා හිටිනවා මේ ධර්ම දේශනාව අහගෙන හිටපු ඇත්තන්ට ඒ දේශනාව සම්බන්ධයෙන් එතනදී එතනදී මතුවෙන ප්‍රශ්න මොනවාද තියෙනවනම් කරුණාකරලා මතු කරන්න නැත්නම් මේ මේවට උත්තර දෙනකොට දැනගත පිරිසුදු කරගත හැකිව ප්‍රකාශ කළ යුතු යමක් තියෙනවා කරුණාකරලා මතු කරන්න. මේ ප්‍රශ්න ලිඛිත ප්‍රශ්න තියෙන්නේ කරුතර ස්වාමීන් වහන්සේ ආශාස ප්‍රසවාසයේ සංසිද්ධිය ගිය විට ඇතුළේන අවකාශයේ නැත්නම් ස්පේස් එකේ සිට විදර්ශනා වඩන හැටි කියා දෙන්න ආශාස ප්‍රසවාසයේ සංසිද්ධිය ගිය විට ඒ විනිට ක්ලේශද තණ්හාවද නැති නිසා එය නිවනද මේ අවස්ථාව නැතිනම් දෙවෙනි ධ්‍යානයේද විස්තර සහිතව කියා දෙන්න නිවන් සැප ලැබේවායි පතමි. ඉතින් මේක මට කියන්න පුළුවන් වෙන්නේ පස්සම්බයං කාය සංකාරම් කියන වචන අපි උදා දවල් උදේ හොඳට සාකච්ඡා කරා ධර්ම සාකච්ඡාවේදී ඒ විදිහට සංසිඳවන්න පුළුවන් නම් මේ මේ ජීවිතේ මට භාවනාවේ ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි කියන හම්බෙන බලමිනී ලකුණ කියලා කියයි. මොකද්ද කියලා කියනකට වැඩිය මට පින් තියෙනවා කියලා. මට මේ පොටෙන්ෂල් එක එහෙම නැත්නම් ප්‍රභවය තියෙනවා කියලා කිය හැකියි. ඊට පස්සේ මේක තුළ විපස්සනා වඩන්න නම් කරන්න තියෙන්නේ ඒ දකින ඒ සංසිඳිච්ච ස්වරූපේ නැත්නම් ඊටාම සුකුම ආස්වාස්වාසේ දසදහස් වාරයෙන් පුරුදු කරන්න. ඒක තමයි විපස්සනා ඒකම බහුලීගත කරන්න. ඒක බහුලීගත කරන්න අර ඊයේ කරපු විදිහටම නැවත නැවත නැවත නැවතත් ඒක තමන්ගේ gedara වාගේ, හාවට පැලස්ස වාගේ, පොඩි එකාට අම්මගේ ඔඩොක්ක වාගේ මේකට යන්න එන්න හදා ගන්නවා. කැමැති වෙලාවට යන්න කැමැති වෙලාවට එන්න. ඒ යන්න යන්න යන්න යන්න ඒ කාලයෙන් කාලේ වටිනාකම සිද්ධි වෙනවයි කියලා ගත්තේ ඒකත් එක්ක ඇසුරු කරන ලැසකට ඒකේ සිද්ධි වෙන ගතිය සීසන් වෙනවයි කියලා කියන්නේ. ආන්න ඒක වෙනකොට ඒකට තමයි විපස්සනා කියන්නේ. ඒ නිසා නැවත නැවතත් ඒ මේ ගොරෝසු ආනාපානල සියුම් ආනාපානට යන්න යනකොට ගොරෝසු තණ්හාව විතර සියුම් තණ්හාවටත් යයි. ගොරෝසු කේන්ති ඉඳලා සියුම් කෙලෙසියටත් යයි. ගොරෝසු නිදිමත ගතිය ඉන්න සියුම් නිදිමත ගතිය වලට. ඒ වගේ හැම නාම ධර්මයකමත් ගොරෝසු ගතියෙන් අල්ලාගෙන සියුම් කරන යන හැටි තියෙනවා. එකම ක්‍රමේ මෙතන රූප ධර්ම අල්ලාගෙන පුරුදු කළා නාම ධර්ම වලටත් යනවා. එතකොට මේ අවස්ථාව ඒක තණ්හා නිසා ඒ නිවනද කියනවා මේකට අටුවාචාරින් වහන්සලා යොත් පාවිච්චි කරලා තිනවා තදංග නිබ්බුතිය කියලා. තදංග නිබ්බුති කියන්නේ එතන එතන ලබන නිවන. හැබැයි ඒකේ ගැම්ම නැහැ. ඒකේ එකින් එකට එකින් එකට තුඩු දෙන ගතිය නෑ, උපනායන ගතිය නෑ. හැබැයි මේ චිත්තක්ෂණය නිවන වෙන්නේ නැත්තේ ඊට කලිමුත් කෙලස් තියෙන පස්සෙත් කෙලස් තියෙන. නමුත් මේ චිත්තක්ෂණය හෝ කෙලස් නැත්ත්වයකට මට මේ ජීවිතේ මේ අස්පනා පිට යන්න පුළුවන් කියන එක අදාහගත්තොත් ඒ පුද්ගලයාට ඒ තමන්ගේ පෙරපින් කරලා තියෙන බව නැත්තම් මට ඉස්සරහටත් මේ කරන්න පුළුවන් කියන ගැම්ම එනවා. නිසා මේක හරියට කියනවනම් මේ විශාල ගල්තලාවකට කුළු ගෙඩියක් කරන තල තල තල තල ඉන්නකොට පළවෙනි වතාවට ගල දෙකට ගියාවා. හැබැයි තාම තේරෙන්නේ නැහැ පැලිච්ච බවක් බොල් හඬක් එන්න වටන් ගහගෙන ගහගෙන ගහගෙන යනකොට ඉස්සලාම් පැලිරක් ගැටසේ බොල්ලන්න. ඊට පස්සේ දෙකට කන්න එක ලීසි. අන්න ඒ වගේ අවස්ථාවක් තමයි මේක. ඒ නිසා විපස්සනා කරනවා කියලා කරන්න තියෙන්නේ මේ ආශේවනේ මේ තියෙන ඉස්සලාම ඇසුරු කරන එක. ඊට පස්සේ භාවිතා කරන්න බහුලීගත කරන්න. එතකොට විපස්සනා වෙනවා. මේක නැත්තම් දෙවෙනි ධානයේදී කියලා අහලා තියෙනවා. ඒ ඉතින් ඔටුන්නක් පළඳ ගන්න ඔය හදන්නේ. ඒ අන්තට්ටුවක් දාන එක හොඳයි ඔටුන්නට වැඩි. මොන්නම දෙයක්වත් අඳුර ගන්න යන්න එපා. අනාර තියෙන විවේකයට යන්න. එහෙම නැත්නම් මේ ධානයද සමතේද විපස්සනාද ඒ තාරාතිර මනින්ද හදනවා කියන්නේ පෑදිදියට බොරදිය දම ගැනීම. අනාකූල ප්‍රවාහය ආකූල කරගැනීම. හැබැයි මේක නොවෙන්නේ නොවි හිටින්නේ නැහැ කියලා සරුවත් යනදී ප්‍රකාශ කළා. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා හිත් දෙකක් තියෙනවා මහන්නේ වසන් ගන්න බෑ කියලා. එකක් තමයි ගමනක් යන්න හිතුනොත් ඒක මොන જાති කරොත් යන්න බෑ. ගමික චිත්ත. අනිත් එක යම් ඥානයක් ලැබුවොත් ඒක කියාපාන්න ඕනේ. ඒ බුදුහාමුදුරුවෝ හිත දිහා බලලා කියන්නේ ඒක ඒක මේ දෝෂයක් නෙවෙයි කවුරුත් මේක නපරාදයක් නෙවෙයි මතක තියන්නේ ඒකේ ඉස්සර වුණොත් වෙන්නේ ගමන බාධා වෙන නිසා ඒ හිත දැනගෙන පැත්තක දාලා නොවුනා වාගේ කරගෙන යන එකයි තියෙන්නේ. ඒකට ඉතින් මේ ඉස්නානුඥ ප්‍රඥාව කියලා ආනේ අවශ්‍යයි. ස්ථානෝචිත ප්‍රඥාව කියලා එකක් තියෙනවා. ඒක තියෙන්න ඕනේ. එහෙම නැත්නම් එනේන එකෙන් අවුල් කරගන්නවා. එනේන එක එnde එnde ඉතින් අර සංකීර්ණතාව පහර කරගන්නවා. ගරුතර ස්වාමීන් වහන්සේ තීන මිද්ද ගැන මොග්ගලන් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ විසින් කරලද දේශනයක් පිළිබඳ ඔබ වහන්සේ ධර්මදේශනදී ඇසුවෙමි. ඒදී නිදිමත නැති කිරීමට උපක්‍රම කීපයක් සඳහන් වුණා. ඒවා නැවත පැහැදිලි කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලමි. මේක අස්සලායන සූත්‍රය මම හිතන්නේ. අස්සලායන සූත්‍රය කියලා සූත්‍රයක සඳහන් වෙනවා මට මතක නැහැ හරියටම සූත්‍රය ඒකද කියලා සංයුත්ත නිකායේ මම හිතන්නේ තියෙන්නේ. එතකොට මේ සාරිපුත්ත මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා මේ අස්සජි ස්වාමීන් වහන්සේගෙන් සෝවාන් වෙලා සරුවචනස ළඟට ඇවිල්ලා මේ භාවනා කරනවා. දැන් රහත් වීම සඳහා භාවනා කරන්නේ. භාවනා කරනකොට මේ සෙනගක හිටියොත් දිගට අකණ්ඩව කරගන්න බෑ කියලා මට හරියට මතක නැහැ හැබැයි මේක මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේද මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ කියලා ඒක සුද්ධ කරගන්නේ සූත්‍රේ බලලා විවේක සේනාසනයකට ගිහිල්ලා අරන්නේ මේ ගල්ලෙනකට යනවා ගල්ලෙනට ගිහිල්ලා ඉතින් දැන් වත් පිළිවෙත් මොනවක්වත් නැහැ විවේකීව භාවනා කරනකොට කිරනවා සද්ද මොනවත්ක්වත් නැහැ බාධා නැති කියන බුදුරජාණන් වහන්සේගේ බොහොම සුළු පිරිසක් සුළු ශිෂ්‍ය පිරිසක් උන්වහන්සේ ගන්ධකිලියේ ඉඳගෙන මේ මහා කරුණ සමාපත්තිය සමවැදලා බලනකොට පේනවා මේ ස්වාමීන් වහන්සේ ගල්ලනේ ඉඳගෙන තනියම කවුරක මොකුත් නැහැ කියලා. ඒතර පුත්‍රයන්සේ ඉදිරියේ පහළ වුණා වගේ ඉඳගෙන මට හිතන්නේ මොග්ගලන් කියලා මොග්ගලන් නිදිවතද කියලා වගේ අහනවා. අහනකොට එක පාට ගැසිලා අවදි වෙනවා. අවදි වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ දොස් කියන්නේ නැතුව ඒ ක්‍රම හතක් කියලා දෙනවා. මේ වගේ නිදිමත එනවනම් පළවෙනිම එක විතරයි ඒක වැදගත්කම. නිදිමත පිළිබඳ තියෙන සංඥා වෙනස් කරන්න. ඒක තමයි අමාරුම දේ. මොකද නිදිමත එනකොට නිදිමත වේවා කියන සුඛ සාදර සංඥාවෙන් තමයි නිදිමත අපේ ඇතුළට රිංගන්නේ. එන්නකොටම නියපොත්තෙම කරන්න පුළුවන් නම් නිදිමත පිළිබඳව තියෙන සංඥාව එච්චරම යොණ කරන්න. නමුත් ඒක මායාකාරී විදිහට තමයි රිංගන්නේ අපේ විඥානය. නිසා ඒ කියන්නේ එන්නකොටම අල්ලන්න ඕන. ඒක අමාරුයි. එහෙම නැත්තම් මෙනෙහි කරන්න. අපි කියනවා විතක්කේ කියලා. මේ ඇතුල් වෙනවා පිට වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට ආයෙ හිත ටික රත් වෙනවා. එහෙම මෙනෙහි කරලා නිස්සද්දව මෙනෙහි කරන්න බැරි නම් සද්දන කළ මෙනෙහි කරන්න. නමුත් මේ හිත යෝග කරන්න යන්න එපා මෙතන ඉඳගෙන මේ මේ කට්ටියත් එක්ක ඉන්නලා මේ මට නිදිමත එනවා කියලා හයියෙන් කෑ ගන්න පටන් ගත්තොත් එimhe අනික් ළඟ ඉන්න කට්ටියව බාන කරන්න. මේ මොග්ගල්ලාන සාංශේ කැලේක ගල් වෙනක ඉන්නකොට දීව උපදේශ ටිකක්. එතකොට එහෙම නැත්තම් ප්‍රිය දෙයක් සජ්ජහානා කරන්න කියලා කියනවා. Tamanට ප්‍රිය හොඳ පරපුරුදු ගාතාවක් එහෙම සජ්ජහානා කරන්න කියලා. ඉතින් මම මේ දවස්වල මේක try කරන කාලේ මම කත්තේ මේ විරිය සම්බොජ්ජංගෝකෝ කස්සව මයා සම්ම දක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඥාය සම්බෝධාය සංවත්තති කියලා වීරිය සම්බොජ්ජංගය පිළිබඳ සරුවච්චන්හන්සේ කාශ්‍යප ස්වාමීන් වහන්සේට කියව එක කියවනවා. වීරිය කියලා කියන්නේ වීරිය මේ කුසීතකම අනිත් පැත්තනේ. ඉතින් එතකොට සමහරලාට රත් වෙලා එනවා. එහෙම බැරි නම් මේ පියවර තුනකම බැරි නම් ඉරියව්ව කඩලා ගිහලා සක්මන් කරන්න. ටිකක් බ්‍රිස්ක් නිකන් අතපය මේව කළා සක්මන් කරන්න. එතකොට කරනොත් ආය ඇවිල්ලා වාඩිලා කරතයි. එහෙම නැත්නම් ඇල්ලතුරේ මූණ හොදන්න කියනවා. ඒ වගේම සක්මන් කරනට ඉස්සෙල්ලා මේ අතපය හැම දැන් නිින්ද කියලා කියන්නේ ලේ ඇතුළට යන එක හැම ලේ නැති වෙලා යන. හොඳට හමාත ගන්නට ආයෙලේ හැමට එනකොට ආයෙ නිදිමත කැඩෙනවා. ඉතින් ඒකට ලේසි ක්‍රමයේ කියනවා කන් දෙකෙන් අදින්න. කන් දෙක රත් වෙන්න අදින්න. ඉස්කෝලේ වැරදිච්චාම සර්ලා අල්ල හොල්ලන්නේ. ඒකට නිදිමත ගති මොකක්වත් නැහැ. ඒ නිසා හුතුවට කන් දෙක අතගෙන මූණ අත ගන්න. එම් බැන්නම් සක්මන් කරනවා. සක්මන් කරන බැන්නම් ඇල්ලතොට මූණ හොදනවා. එම් බැන්නම් ගිල බුදිය ගන්න කියලා කියනවා. මොනෝ කරන්නේ? හත්වෙනි එක තමයි උත්තාන සජ්ජාවෙන් නිදාගන්නයි කියලා කියනවා. මම මට ඔක්කොම කෙරුවා බෑ මම විනාඩි 10කින් නැත්නම් 15කින් නැගෙනකොට අදිෂ්ඨානයක් දාලා සිංහ සෙයියාවෙන් දකුණු කකුල උඩ වම් කකුල ඇදලා දකුණු පැත්තට ඉස දාගෙන උතුරට උරු දාලා අතක් උඩ අතක් තියලා බුදිය ගන්න. ඒ නැගිටට පස්සේ ආය භාවනා කරනවා. ඒ වගේ ක්‍රම හතක් දේශනා කරලා තියෙනවා මේ ඒ බුරුපසාංශල හරි ලස්සනට ඒක කියනවා. උගන්වන ආනිතක තමයි ඈත තියෙන ආලෝක වස්තු බලන්න කියනවා. ඒ ඉර හඳ නැත්තම් තාරකාදියා. සාමාන්‍ය මේ තාරකා දිහා බලනකොට ඉබේම මේ අර ළඟට මෙවෙච්ච ඇහැ විහිදියන. විහිදියනකොටත් කැළේ. ඒ වගේ උපක්‍රම හතක් විස්තර කරලා දීලා තියෙනවා මේ ඒ සූත්‍රේ මම හිතන්නේ අස්සලායන සූත්‍රය කියලා මට හිතෙන්නේ. පචලායන හරි අස්සලායන හරි මට මතක නැහැ සූත්‍රය මොකද්ද. මම හිතන්නේ පචලායන සූත්‍රය. හොඳයි අපි වෙන ප්‍රශ්න නැත්තම් මම යෝජනා කරනවා අපේ ධර්ම දේශනා සතිವಾರයේ સમાપ્ತಿයයි දවසේ වැඩපිළිවෙල સમાપ્තිය සඳහන් කරමි. මේ වැඩවලට උදව්පකාර කර පෙරේණු පිණි ශීල දිනාටපත් අපි පින්පමුණවල පින් ගන්න බලාපොරොත්තු වෙන යම් ඥාති පිරිසක් ඉන්නවනම් ඒ අත්ොත් සීපත් කළා අපේ අපේ પરමාර්ථ